එතකොටමත් අපිට ප්‍රශ්නයක් මතුවුණා ඒ දවසින් දවසට වගේ බණහන්ට එන අයට කොහොමද මේ සූත්‍ර දේශනා මාලාවකින් කටයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් සම්මාදිට්ඨි සූත්‍රය <clears throat> ඒ අනුව බලනකොට අමුතුම ಜಾති සූත්‍රයක්. ඒ සූත්‍රයේ එක එක පුරුක් එක එක පර්ව වශයෙන් කීපයක්ම තියෙනවා සෑම එකක්ම ස්වාධීනත්වයකුත් තියෙනවා. එකින් එකට එකින් එකට අමුණපු මල් මාලාවක අමුණපු මල් වාගෙත් පේන්න තියෙනවා. ඒක නිසා අධිගයට මහානායටත් ඒකේ යම් කිසි ගැඹුරකට යන්න පුළුවන්. ඒ වගේම එක එක පර්වයක් එක එක පුරුකක් වෙන වෙනම සංග්‍රහ කරන්නත් පුළුවන්. ඒක නිසා අපි ඒ අදහස ඉස්සරහින් තියාගෙන මේ දේශනා මාලාවේ එක එක පුරුකක් එක එක දවසකට දවසේ මාතෘකාව වශයෙන් තියාගෙන තමයි මෙතෙක් ඉස්සරහට ආවේ. ඒ එනකොට අපි මේ කිස්බරෝ ධම්මසරණ මැද මැදස්ථානයේ ඉඳගෙන කරනකොට විශේෂයෙන්ම සම්මත පටිච්ච සමුප්පාදයට ක්‍රමයෙන් බැස ගැනීමක් ඇවිල්ලා දැන් ප්‍රධාන පතේ දහන ධාවන පතේ තමයි අපි හිටියේ. අවසානයේදී අපි භවය පිළිබඳව සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලද විවරණයේ අනුව භවය පාදක කරගෙන සම්‍යක් දෘෂ්ටිය කොහොමද ඇති කරගන්නේ කියලා තමයි සාකච්ඡා කළේ. එතෙන්දී භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියන එක විස්තර කරනට ඒ භවය සඳහා සමුදේ වශයෙන් පෙන්ලා දුන්නේ උපාදානයි. අද ධර්ම දේශනා මාතෘකාට තියාගත්තේ ඒ උපාදානය මුල් කරගෙන සම්‍යක් දෘෂ්ටිය ඇති කරගන්නේ කොහොමද කියලා. උපාදානංච පජානාති උපාදාන සමුදයංච පජානාති උපාදාන නිරෝධංච පජානාති උපාදාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති මේ ආකාරයෙන් මේ පුරුකේ ඒ පටිච්චසමුපාද වැලේ උපාදාන කියන පුරුක සම්බන්ධයෙන් හරියට දන ගන්නවා නම් ඒ කෙනාට ඒ ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් උජුගතාස දිට්ටි තමන්ගේ තිබුණ ඒ දෘෂ්ටියේ ඍජු වීමක් අවංක භාවයක් ඇති වෙනවා. ඒ වාගේම සම්මා දෘෂ්ටියක් පහළ වෙනවා. තියෙන දෘෂ්ටිය ඇද කුද දෘෂ්ටියක් නම් වංග සහිතයක් නම් ඒක ඍජු වෙන්න පටන් අර ගන්නවා. ධර්මයේ නොසලෙන සද්ධාාවක් දිහාට යනවා. එතකොට ඒ ධර්මයෙන් ලබා ගත යුතු මාර්ගඵල ආදී <coughs> ධර්ම කොටස් ලබා ගන්නට වඩා සුදුස්සෙක් බවටපත් වෙනවා. ඒ නිසා උපාදාන මට්ටමේදී වුණත් සම්‍යක් දෘෂ්ටිය පිට ගන්න පුළුවන්. ඒක හරියටම සම්‍යක් මේ උපාදාන කියන්නේ මොකද්ද? ඒකට හේතු මොකද්ද? ඒකේ දුරු වුණාට පස්සේ தත්ත්වය කොහොමද? දුරු කිරීමේ වැඩපිළිවෙල කොහොමද කියලා. ඉතින් මේක සම්බන්ධව මේ විද්‍යාවේ මාතෘකා තියෙන සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පස්සේ තමන් වහන්සේ විසින් මේක පිළිබඳව විවරණයක් කරනවා මොකද්ද මේ උපාදානය කියන්නේ කියලා. එතකොට උන්වහන්සේ මතක් කරලා දීලා තියෙනවා උපාදානයක් ධර්මය අනුව බලනකොට මූල ධර්ම අනුව බලනකොට හතරාකාරයකට වැඩ කරනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා ගැඹුරින්. ඒ කියන්නේ කාම වස්තුන් අපිට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ දේවල් කෙරෙහි දැඩි බැඳීම ඒවා අල්ලා බදා ගන්න ගතිය නිසා එහිම ඇබ්බැහි වෙලා ඒ භවයකට ඒ කාම භවයකට තුඩු දෙන විදිහේ ජවයක් කැම්මක් ඇබ්බැහි වීමක් මේ උපාදාන කියන පදේ අර්ථ විස්තර කරන්න පුළුවන්. ඒ වගේම තමයි ditthi upadana කියලා යම් කිසි විදියකට අර විදියේ <clears throat> කාම වස්තුන් පිළිබඳව ආමිෂ පිළිබඳව නෙවෙයි Taman ගත්නා වූ දෘෂ්ටිය දැඩි කොට ගැනීම නිසා අනිකුත් ඇත්තෝ මිත්‍යා දෘෂ්ටිකය Taman සම්මිය දෘෂ්ටිකය කියලා වැරදි දෙයක් අරගෙන ඒක දැඩි තේපේ හිටියොත් අබ්බැහි වුණොත් දිගින් දිගට දිගින් දිගට ඒ අබ්බැහියට තද වුණොත් ඒ පුද්ගලයා ඒ වැනි භවයකටපත් වෙලා ඒ අනුව જાතිය විනිශ්චය කරන තරමට මේක මුල් බැහැ ගන්න පුළුවන්. ඒක අපි අර චාන්කි සූත්‍රයේදී දක්වන කරුණවද අනුව සද්ධාව නිසාත් මේ වගේ අපි ගන්න දෘෂ්ටිය දැඩි කොට අල්ලගන්න ඉඩ තියෙනවා. රුචිය නිසාත් මේක මට රුචි කියලා අල්ලගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අනුස්සවයෙන් කවුරු හරි ආචාර්ය પરම්පරාවෙන් මේ බොහෝ ලස්සනට මේක ඉදිරිපත් කරලා තිනවා. ධික ආචාර්ය પરම්පරාවක් තියෙනවා කියලා ශ්‍රුතියෙන් ගන්න ඉඩ තියෙනවා. ආකාර පරිවිතක්යෙන් ඒ කියන්නේ තර්කයට බැස ගන්න පුළුවන් නිසා තර්කයෙන් දිනන්න පුළුවන් නිසා මේකට බැස ගන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් දිට්ඨි නිජහනක්ඛන්ති කියන දෘෂ්ටිය මට මම මේ දෘෂ්ටියට බැසගෙන තියෙන්නේ කියන ඒ දෘෂ්ටිය නිසාමත් දැඩිව යන්න ඉඩ තියෙනවා. මේ වගේ දෙයක් ඒ පුද්ගලයා දැන හෝ නොදැන දිගින් දිගට දිගින් දිගට ඇසුරු කරන්න ගත්තොත් ඇබ්බැහි වෙන්න ගත්තොත් ඒ දෘෂ්ටිය සහිත භවයකට ඒ අනුව જાතියටපත් වෙනවා. ඒ වගේම සීලබ්බතුපාදාන කියන එකක් සඳහන් කරනවා. ඒක සාමාන්‍යයෙන් අපේ අටුවා විග්‍රහය අනුව බැලුවොත් පේන්න තියෙන්නේ වැරදි සිල් ක්‍රම අපි කියනවා නම් දැඩි අත්කිලමතාන යෝගයට තුඩු දෙන ඒ කාලේ පැවතිච්ච මේ අජවෘත ගෝවෘත ආදි වශයෙන් හරක එළුවෙක් වාගේ හරකෙක් වාගේ බල්ලෙක් වාගේ ජීවත් වෙනවා වගේ කටයුතු. එහෙම නැත්නම් වටේට ගිනිමල හතරක් හදාගෙන අවුවත් වැටිලා තියෙන වෙලාවේදී පංචතප ක්‍රමයට පස් පැත්තකින් තැවීම දැඩි සීලයක් විදිහට සලකන කටයුතු කෙරුවොත් ඒක දැඩිශේ අල්ලගෙන හිටියොත් ඒකෙදී සරුවත් යනසේ දේශනා කරලා තියෙනවා ඒ බල්ලෙක් විදිහට කවදාකවත් පිඟානක් ඇඳක් ගැරපුවා පාවිච්චි කරන බිම දාපු දේ කාලා වකුටු වෙලා බුදියාගෙන කිසිම ඇඳුමක් අඳින්න නැතුව ආදි කටයුතු කෙරුවොත් ඒක දැඩිශේ ගත්තොත් ඒ බලු භවයට යනවා බලු જાතික උපදිනවා කියන්නේ. ඒ වගේ වැරදි දෘෂ්ටි වැරදි සීලයක් දැඩිව ආරක්ෂා කළොත් ඒ අනුව භවය සහ ජාතිය තීන්දුවනවා කියන්නේ. නමුත් ඒ සූත්‍රවල හොඳට ගැඹුරෙන් කල්පනා කරලා බලනකොට මෙන්න මේ වගේ අදහසක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපේ මේ සම්‍යද්දෘෂ්ටික සාසනය වුණත් තියෙන සීලය වරදොල වටහා ගත්තොත් ඒකෙමුත් උපාදාන මට්ටමට නැති වුණත් ඒ මට්ට ඊට කිට්ටුවට වගේ හානි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. යම් කිසි කෙනෙක් පෙර නොවිතු විදිහට හොඳට සීල්වන්ත වෙලා එහෙම නැත්නම් අපි කියමු <clears throat> පංචිල් කියන එක හොඳට තේරුම් ගන්න එක කරලා ඊට අට සීල් දස සීල් නැත්නම් සාමනීර සීල උපසම්පදා සීලක් වගේ අරගෙන ඒ සීලය නිසා විනය දර වෙලා ඒක තණ්හාවට ගත්තොත් මට මේ මේ தත්ත්වයට එන්න පුළුවන් උනේ මගේ මේ සීලේ නිසයි කියලා ඒක තෘෂ්ණාවෙන් ප්‍රපංච කරන්න ගත්තොත් ඒක අසත්පුරුෂ தත්වයට යන්න තියෙනවා. ඒකෙන් මේ පුද්ගලයාට අනිකුත් සිල් නැති අත්ව පහත් කරලා සලකන මට්ටමට යන්න ඉඩ තියෙනවා. එනත්තම් මාන්නයකට ගත්තොත් අපේ ගෙදර මං විතරයි සිල් රකින්නේ. අපේ ගෙදර අනික් කට්ටිය සිල් රකින්නේ නැහැ. අපේ සමිතිය අනික් කට්ටිය සිල් රකින්නේ නැහැ කියලා ඒක මාන්නයකට ගත්තොත් ඊට පස්සෙත් ඒ දෙගොල්ල අතර අනවශ්‍ය වාද විවාද ඇති වෙලා මේ සීලේ නිසාම මාන ප්‍රපංච ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම දෘෂ්ටිගත වෙන්නත් ඉඩ තියෙනවා. ඒක විශේෂයෙන්ම මේ ගෘහ ජීවිතය ගත කරනකොට තමන් ඒ සීලය පිළිබඳ උනන්දු වෙන විශේෂම විනයගරුක ඇත්තන්ට වෙන්න පුළුවන් වංචනික ධර්මයක්. ඒ නිසා සීලබ්බතු උපාදාන කියනකොට මිත්‍යා සීලෙම නෙවෙයි අපි මේ දන්න සාමාන්‍ය සම්මතයේ පවතින සිල්පද වුණත් තණ්හා වශයෙන්, දෘෂ්ටි වශයෙන්, මාන වශයෙන් ගත්තොත් ඒකෙනොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. සීලේ තියෙන ඇත්තටම සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හොಂತಿ මහානිසංසා. සර්වචනාංශිකේ සීලේ තියෙන්නේ සීලේ හරියන්ට හරියන්ට සමාධියේ මහත්ඵල මහානිසංස වෙන්න ඕන. එහෙම නැත්නම් අවිප්පටිසාරත්ථායකෝ ආරන්ද කුසලානි සීලානි කියලා තියෙනවා. සීලය සම්පූර්ණ වෙන්න වෙන්න තමන්ගේ හිතේ තියෙන විපිලිසර ගති, අන්න බඳ ගති, කෝල ගති, විසිරෙන ගති අඩු වෙන්නයි සීලේ තියෙන්නේ. ඉතින් යම් කිසි විදියකට සීලයක් ආරසා කිරීම නිසා පෞල් ප්‍රශ්න, සමිති සමාගම් වල ප්‍රශ්න ඇති වෙනවා නම් කියන්න අමාරුයි කොයි පැත්තෙන් ඒක මතුවෙනවද කියලා. ඒ නිසා ඒ මතිනුත් මේ වගේ උපාදාන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සීලබ්බතු පාදාන පරාමාස සීලබ්බතු පාදානය මේ සෝවාන් වෙනකම්ම ලේස මාත්‍ර වශයෙන් තියෙන්න පුළුවන්. ගත් උපාදාන වෙන්න පුළුවන් කියන එකයි මම මේ මතු කරන්න හදන්නේ. සම්මත සීලේ වුණත් තණ්හා මාන දිට්ඨි වශයෙන් ගත්තොත් নানা ප්‍රකාර ප්‍රශ්න මතුවෙනවා. ඒක මේ මේ භාවනාව ලෝකේ මතුවෙන්න පටන් ගත්ත පහුගිය අවුරුදු 20 30 ඇතුළත බොහොම ප්‍රකටව පේන්න පටන් ගන්න තියෙනවා. ඉස්සර අපි දන්න විදිහට මෙච්චරම තද බල භාවනාවට පෙළඹෙන ප්‍රමාණයක් තිබුණේ නැහැ. සාමාන්‍ය බුද්ධ ආගම කියලා කියන්නේ වන්දනාවක්, පූජාවක්, නැත්නම් සීලයක් මේ දානයක් සීලයක් විතරයි. නමුත් ඒ සීලය සමාධියට ප්‍රඥාවට ගිහිල්ලා දැන් සමාධි ප්‍රඥා සමාධි විපස්සනා භාවනා කරනකොට මේ සීලය නිසා ඒ තැන් තැන් වල පෞල් වල දැනෙන ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් හරි අමාරු හේතු ගන්නන්න ඒ සීලය රකින්න නැති අත්තන්ට හේතු ගන්නන්න පුළුවන්. සීල් රකින්න නැත්තන්ට හරි අමාරු හේතු ගන්නන්න මේ උපාදාන වෙලා තියෙන්නේ මේ සීලෙමයි කියන්නේ. මේ සීලය නිසා මේ තණ්හා මාන දිට්ඨිය ඇති වෙලා තියෙන කෙනෙක් අල්ලලා දෙන්න අමාරුයි. ඒ වගේම තමයි අත්වාද උපාදාන මේ ආත්ම දෘෂ්ටිය අරගෙන ඒ ආත්ම දෘෂ්ටික ඉඳගෙන අද මේ විපස්සනාවත් උගන්වන සතියත් උගන්වනවා নানা ප්‍රකාර දේවල් වලට මේ භාවනාව උගන්වනවා තාම ආත්ම දෘෂ්ටි අතහැරලා නැතුව ඉතින් එතකොටත් මේ විලෝප නැති වෙන්න පුළුවන් ඒ කියන්නේ අනාත් ආත්ම දෘෂ්ටිය අනාත්ම දෘෂ්ටිය වගේ කොයි එක තිබුණත් ඒක පිළිබඳව යථාබෝධය නැති වුණොත් ඒක ලේස මාත්‍ර වශයෙන් උපාදාන දිහාවට යන්න පුළුවන්. ඉතින් ඒක සම්බන්ධයෙන් සරුවචනාංශයේ ඍජු ප්‍රකාශනයක් තියෙන ඔය සීහනාද සූත්‍රවල චූල සීහනාද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ උපාදාන ගැන ගෝලයන්ට කියලා දෙනවා. මගේ ශාසනයේ ඒ දැඩි දැඩිව ගැනීම ඇබ්බැහි ඒවා බැස ගැනීම ඒවට নিমগ্ন වීම නෑ මේ කියලා අයත්ෝ කාම උපාදාන දුරු කිරීම පිණිස තම තමන්ගේ ශිෂ්‍යයන්ට ගෝල බාලයින්ට උපදෙස් දෙනවා. කාම ආසාව හොඳ නැහැ. කාම ආසාව තියාගත්තොත් අපිට මේ ආධ්‍යාත්මික සුඛයක්, නිරාමිෂ සුඛයක් ලබන්න බැහැ නිසා කාම ආසාව දුරු කරන්න කියලා හොඳට උපදෙස් දෙනවා. මොහු සරුවචනanse මතක් කරනවා යැත්තෝ මේ මේ ditthi upadana සීලබ්බත උපාදාන අත්වාද උපාදාන ගැන කියන්නේ නැති නිසා ඒ කියන කෙනාවත් ඒ බණ අහන කට්ටියකටවත් උපාදාන කියන සම්පූර්ණ ගැටෙන් ගැලවුමක් හම් වෙන්නේ නැහැ. එයත් උපාදාන කියලා උගන්වන්නේ කාම උපාදාන විතරයි. එතකොට මේ අනිකුත් කාම ආශාවෙන් ගැලී ඉන්න තැනට වැඩිය උසස් තත්යකටපත් වෙනවා. කාමයේ සම්බන්ධ කරන රණ්ඩු සරුවල් කරන්න යන්නේ නැහැ. ඇලි බැඳීම් කරන්නේ නැහැ. නමුත් උපාදාන කියන සම්පූර්ණ මාතෘකාවෙන් ගැලවීමක් එන්නේ මොකද ඒක කියන මේ හතරම උගන්වන්න ඕන. ඊට අමතරව කාමෝපාදාන, ditthුපාදාන කියන දෙකම උගන්වන ගුරුවරුත් ඉන්නවා කියලා සරුවචන්සය සඳහන් කරනවා. ditthිගත වෙන්න එපා. දෘෂ්ටිගත වුණොත් එතන එතනම කැරකෙනවා. මේ වක්‍ර රේඛාවක් වාගේ ඒ නිසා කාමේමුත් වෙන් වෙන්න ඕන දෘෂ්ටියෙමුත් වෙන් වෙන්න ඕන කියලා ඒ අත්තු කියලා දෙනවා. කියලා දීලා කියනවා මම හොඳට මගේ ගෝලෙන්ට උපාදාන කියන කියලා දෙන නිසා ඒ අත්තන්ට උපාදානයේ විමුක්තියක් තමයි උපාදාන තණ්හා උපාදාන භව කියන තැනේ උපාදාන කියන සංදිස්ථානයෙන් කපලා මේ භව වටේ චක්‍රේ කරකන්න කපන්න පුළුවන් මේ වටවලල්ලේ යෑම කපන්න පුළුවන් කියනම සරුවචනාංශ කියනවා වෙන්නේ නැහැ මොකද හේතු උපාදාන කියලා ඒගොල්ලෝ මේ උගන්වන්නේ දෙකයි ඊගාට උගන්වනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන කියන එකත් ඒ කියන කාරණා තුනමත් උගන්නලා මම නම් මගේ ගෝලෙයින්ට හොඳට උපාදාන ගැන උගන්ලා තියෙනවා මගේ ශාසනය හොඳට උපාදාන ගැන කතා කරලා තියෙනවා කියලා කියන ඇත්තොත් ඉන්නවා නමුත් එයාට අන්න ගැළවුමක් නැහැ කියලා මොකද මේ හතරක් තියෙනවා මේකේ ඒ හතරවෙනි එක ඒගොල්ලෝ දන්නෙත් නැහැ ගෝරයෝ දන්නෙත් නැහැ ගුරුලා ගුරුවරයෝ දන්නෙත් නැහැ ඒ නිසා යත්තන්ට එහෙම සංසාර වටෙන් ගැළවුමක් වෙන්නේ නැහැ චරුවචන් වහන්සේ එවැනි උපාදාන ගැන උගන්වන ගුරුවරු අතර අතිශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ උන්වහන්සේ කාමෝපාදානය කියලා නතර කරන්නේත් නැහැ. ditthi upadana කියලා නතර කරන්නේත් නැහැ. සීලබ්බත උපාදාන කියනක නතර කරන්නේත් නැහැ. අත්වාද උපාදාන කියනක කියලා දීලා මිස සරුවචනාසිකේ ශ්‍රේෂ්ඨත්වය ඉවර වෙන්නේ නැහැ. ඒක නිසා බෞද්ධ ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා ඒ කාමයට ඇති දැඩි ගිජුකම දෘෂ්ටි වලට ඇති දැටි ගිජුකම තමංගේ සීලය පිටවඳව අපි කියන මිත්‍යා දෘෂ්ටික සීලය හෝ සම්‍යක් දෘෂ්ටික සීලය හෝ ඒක පිළිබඳව ඇති දැඩි ගිජුකම ඒ නිසා ඇති කරන ප්‍රශ්න ඇති කරන දේවල් පිළිබඳව කොච්චර දක්ෂ වුණත් මේ අත්වාද උපාදානය ආත්ම දෘෂ්ටිය පිළිබඳව ඇති උපාදානයේ ගෙවෙන තාක්කල් අනින් තුනෙන්ම ඇති වෙන ප්‍රශ්න ඉවර කරන්න හම්බ වෙන්නේ ඒක නිසා මේ සම්‍යක් දෘෂ්ටික සූත්‍රයේදී සම්‍යක් ධම්මාදිට්ඨි සූත්‍රයේදී සාරිපුත්‍ර සාංශේ ඒකටමයි මතක් කරලා දෙන්නේ මේ අත්වාද උපාදාන කියන ආත්මවාදය පිළිබඳව සම්‍යක් දෘෂ්ටියක් ඇති වෙන තාක්කල් අපි කරන කිසිම කුසලයක උපරිම කුසල් භාගය අපිට ලැබෙන්නේ නැහැ. ආත්ම සංකල්ප ලේෂයේ තියෙන තාක්කල්. ඉතින් ඒක නැති කරන්නත් ක්‍රමිකව කරන්න එපායි. නමුත් ඒක අඩු ගානේ වැදගත් දේ බව. ඒකයි මේකේ පසුබිම බව. ඒ පසුබිමෙන් තොරව අනික් දේවල් කරාට ඒ බලාපොරොත්තු වෙච්ච ඍජුමාවත කෙටිමාවත මේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් නිතරම මේ අත්වාද උපාදානය කියන ආත්ම දෘෂ්ටිය පිළිබඳව ඇති නිවැරදි දැක්ම, පුළුල් දැක්ම බොහොම වැදගත්. ඉතින් අපි පටිච්ච සමුප්පාදයේ පැත්තෙන් බලනකොට දැන් ඉන්නේ හොඳටම ගැටේ හිර වෙච්ච තැනක. මේ වෙනකොට මේ පුරුක ගැන කල්පනා කරොත් මේ පුරුකෙදී තණ්හා මට්ටම පැනලා තියෙනවා. අපි අපේ රුචි අරුචිකන් දිගේ තාම මෙහෙ වෙනවා. ඒවා දිගටම පවතින ඒවා බොහොම ජයට සාරවට පවතින අතර ඒ වගේ සමහරක් දැඩිසේ එල්බ ගැනීම එහෙම නැත්නම් নিমগ্ন වීම බදා ගැනීම සමග විසීම නිතර නිතර කරනවා නම් ඒ අනුව තමයි මේ භවනෙත්‍ය භවයට පැවැත්ම යන්නේ. ඉතින් මේක මෙතනින් නතර කරනවයි කියන එක. නැත්තම් මේ උපාදාන මට්ටම ගැන කතා කරලා මොකද්ද ලැබෙන සිත? මොකද්ද ලැබෙන සේවය? කොහොමද මේක කඩන්නේ කියන එක බැලුවොත් ටිකක් අමාරු ගැටයක් බව තේරෙනවා. නමුත් ඒ සූත්‍ර හොයලා බලනකොට ඒ මට්ටමේදී උනත් දැනගෙන කටයුතු කරොත් තණ්හාව ඇති වෙලා තිබුණත් ඒක දැඩි බන්ධනයකට ඒක දැඩි নিমগ্ন වීමකට දැඩි අල්ලබදා ගැනීමකට නොකර තඩමාරු කරගන්න පුළුවන් වාසියක් තියෙනවා. ඒ කියන්නේ මේක අපි සංසාර ආසාවල් නිසා එනතන් අපි හැදිච්ච පරිසරය නිසා අපි යම් යම් දේවල් තෘෂ්ණා වශයෙන් දැනටපත් අරගෙන තියෙනවා. නමුත් ඒක දැඩි ආශාවකට ගිහිල්ලා දැඩි බන්ධනයකට ගිහිල්ලා එයින් වෙන්න තියෙන අර බරපතල හානිය දුරු කර ගැනීම සඳහා කටයුතු කිරීම ශාසනයේ දැක ගන්න පුළුවන්. ඔය ගිරිමානන්ද සූත්‍රය වගේ නැත්නම් දස සංඥා සූත්‍රයේදී සබ්බ ලෝකේ අනබිරත සංඥා ලෝකේ පිළිබඳව ඇති අබිරතිය නැති කිරීම පිළිබඳ සංඥාවක් එතෙන්දි සරුවචනන්සේ හඳුන්වා දෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ උපය උපාදාන චේතසෝ අදිඨානා බිනිවේසානුසය තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ දෙයක් එක්ක මේ කාම වස්තුවක් සම්බන්ධව හෝ දෘෂ්ටියක් සම්බන්ධව හෝ සීලයක් සම්බන්ධව හෝ ආත්මවාදය පිළිබඳව කුපේටි ලං වෙයි ඒකට කිට්ටු කරනවා උපාද උපේ උපාදාන දැඩි කොටල කිට්ටු වෙලා අල්ල බදා ගන්න. උපේ උපාදාන චේතසෝ අදිඨාන. හිතෙන් අදිෂ්ඨාන කරනවා. මේ දේ මම මට වේවා මට මේක ලොකු කරගන්න ලැබේවා ලං කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. චේතසෝ අදිඨාන අබිනිවේෂ. ඊට පස්සේ ඒකට බැස ගන්න. ඒකට නිමග්න වෙනවා. චේතසෝ අදිඨානාපි නිවේෂ අනුසේ ධර්මයක්. එතකොට මේ විදිහට නිතර නිතර ඒ ධර්මතාවයට බැසගැනීමෙන් ඇබ්බැහි වීමෙන් නිතර ආශ්‍රය කිරීමෙන් ඒ පුද්ගලයාගේ సంతානේ මණ්ඩි බහිනවා වගේ අදිට අනුසේ ධර්මයක් වශයෙන් මේක එකතු වෙනවා. එතකොට තමයි ඒක භවයක් ඇති කරන තරමට ඝන බහල වෙලා ඒ අනුව ಜಾතිය ඊගාට උපදින ಜಾතිය වෙනස් කරන්න පුළුවන් තරමටම මේක හානිකර ධර්මතාවයක් වාටපත් වෙන්නේ. ඉතින් අන්නෙවැනි හැම කිසිම උපාදානයක් එහෙම නැත්නම් අනුශේධ ධර්මයක් එක සැරේ gediya පිටින් එන්නේ නැහැ. ඒ ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි හැදෙන්නේ. ඒ නිසා උපය අවස්ථාවේදී වෙත දමක් වෙත ලං වෙන අවස්ථාවේදී ඉතින් ලං වෙලා ඒක අල්ල බදා ගන්න අවස්ථාවේදී ඇලි ගලි වාසය කරන අවස්ථාවේදී ඒක නැවත නැවත ලබා ගැනීම සඳහා අදිෂ්ඨාන කරන අවස්ථාවේදී එහෙම නැත්නම් ඒක චේතසෝ අදිඨාන අබිනිවේෂ ඊට පස්සේ ඒක ලැබිලා ඒකට රිංග ගන්න අවස්ථාවේදී එහි වැඩ හෙව හෙවෙන අවස්ථාවේදී ඊට පස්සේ ඒක අනුසේ වශයෙන් තැම්පෙත් වෙන අවස්ථාවකේ දේවල් බලනකොට පේනවා අපේ තුල දැනට ඒ වගේ අනුසේ වශයෙන් තාම ගැඹුරු මට්ටමේ චරිත ලක්ෂණයක් වශයෙන් තිබුණත් ඒ ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්නේ ටිකෙන් ටිකෙන් එන එක සම්‍යක් දෘෂ්ටියක් වශයෙන් දැනගත්තොත් මේක නැති කරන්න බැරි දෙයක් කියලා ඒකට 아무තු ගරු සම්භාවන ඉවාව දෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම මේක ඇති කරේ අසෝලාගේ වැරද්ද කියලා වෙන කාටවත් හේතු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ වෙලාවේ වුණත් ඒක දැන ගැනීම මත්ෙහි ඒ ඝන බහල වීමට ඝන බහල වීම දුර්වල කරන්න පුළුවන් බව. ඒ කියන්නේ උපාදාන තියෙනවා තණ්හා වෙලා උපාදාන වෙලා තියෙනවා ඒක දුර්වල කරන්න පුළුවන් බව සංඥාවක් තමයි මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියන්නේ. ඉතින් ඒක මේ සාමාන්‍ය ওই විපස්සනා භාවනාවක් වගේ කරන කෙනෙකුට මෙතෙන්දි වාසිදායක විදිහට කල්පනා කරන්න පුළුවන්. අපේ භාජනයක් නම් අපි හිතමු సంతාණය කියලා කියන්නේ. ඒ సంతාණය දැනට මේ තණ්හාවල් වලින්, උපාදාන වලින්, ඒ කුණු වෙච්ච දේවල් වලින් පිටිලා. අපි හිතමු ගවරවලක් කියලා. ගවරවල කියලා කියන්නේ හරක් ලගිනකොට කාණුවක් කපලා උන්ගේ ගොම ටිකයි මූත්‍රා ටිකයි හොදලා ගිහිල්ලා තැම්පත් වෙන වලක් හදනවා ඒ හරක් රැට ලගින ගොඩ බිමට කිට්ටුව. ඉතින් ඕක ටික දවසක් යනකොට ඔක පැහෙන්න පටන් අරගත්තා. ඔක පණුවයි, අර මූත්‍රා ගඳයි, ගොමයි. ඒක බොහොමත්ම අපුල පිළිකුල තත්යකටපත් වෙන ඕක ගවරවල කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔය මේ පිරිසිදු සෞඛ්‍ය තත්ත්ව පවත්තක් නැති නගරවල හෝටල් පිටිපස්සේ තියෙනවා මේවා. ගිහිල්ලා බැලුවොත් කන්නේ ඒ හෝටලේ තියෙන දයක් කවදාකවත්. ඒ තරම්ම පිටිපස්සේ කුණු වෙලා තියෙන්නේ. ඒකට ගවරවල කියලා කියන්නේ. අන්න ඒ ගවරවලක් වගේ කියලා හිතුවොත් අපේ හිත අපි හිතනවා නම් ඒ කුණු වෙන්න හේතුව මේක ඇතුලේ තියෙන තෘෂ්ණා, මේක ඇතුලේ තියෙන උපාදාන නැත්තම් දැඩිසේ අල්ලබදාගත්ත දේවල් කියලා ඕක සුද්ධ කිරීමට යනකොට එකක් තමයි අර මුලින් ගත්ත ආකල්පය. මේවා ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි මම බෝ වෙලා අද ඒ වල කොච්චර හේතුවත් ඒක සුද්ධ කරන්න බැරි තරම් ඇතුළට පස්වලට තක්ක කාගෙන ගිහිලා තියෙනවා. ඒ වගේ අපේ సంతානේ මේ තණ්හාවෙන්, අවිද්‍යාවෙන්, පාදාන වලින් පිරීලා. මේක සුද්ධ කරන්නට නම් අනිවාර්යයෙන්ම මේක හොඳ දෙයකින් පුරවන එක තමයි ප්‍රායෝගික ක්‍රමය. ඒකදී ඔය බුදුම ස්වාමීන් වහන්සේ නිතර මතක් කරන දෙයක් තමයි මේ පුංචි කට තියෙන බෝතලයක් සෙන් කුප්පියක් හරි එහෙම නැත්නම් ඒ වගේ ඒ සුවඳ දේවල් දාන කුප්පි, ඕඩිකොලොන් කුප්පි, ඒ වගේ සාමාන්‍ය කට බොහොම පුංචිවට හදලා තියාගන්න පැත්ත වැටුණත් ඉක්මනට පිට යන්න නොවන්නත් කට ඇරලා තිබුණොත් හුලං වැදිලා ඒක හුලඟට ගෙවිලා යනවා. ඒ නිසා නිතරම පොරොප්පකින් වහන අතර කට පුංචිවර තියෙනවා. ඉතින් ඔය කට පුංචි බෝතලේ ඇතුලේ යමක් තිබිලා අපි කියමු මේකේ තියෙන වාතය අයින් කරන්න ඕනේ කියලා. එතකොට අපිට කරන්න වෙන්නේ පුංචි පුංචි ඩිංග ඩිංග වතුර පුරවන්න වෙනවා. නමුත් කට පුංචි බෝතලයක් ගලන දොලකට ඇල්ලුවාට පීලකට ඇල්ලුවාට කඳුලක්වත් ඇතුළට යන්නේ. කට පුංචි නිසා. අපිට සිද්ධ වෙනවා ඒක ඇතුළට පාන්තිරයක් දාන්න. එහෙම නැත්නම් කපු නූලක් දාලා ඒ නූල පොඟවලා තිබ්බොත් තෙත දියරේක අර නූල දිගේ ටික ටික ටික ටික ටික පාන්තිරයක වතුර යනවා වගේ ගිහිල්ලා ගිහිල්ලා යන යන වතුර ප්‍රමාණයට වාතය පිට වෙනවා. එහෙම නැතුව මේක එළියට ගන්න ක්‍රමයක් නැහැ. රත් කෙරුවත් පුළුවන්. එහෙම නැත්නම් කඳුල කඳුල ඉතාමත්ම ප්‍රවේශමේ දෝරේ ගලන්න දෙන්නේ නැතුව මේ මිටට දාන්න දාන්න යන වතුර ප්‍රමාණයට හා සාපේක්ෂව ඒක ඇතුලේ තියෙන ඒ වාතය ප්‍රතිස්ථාපණය වීමක් සිදු වෙනවා. එනිසා අපේ ඇතුලේ දැනට තණ්හාව තියෙනවා, උපාදානෙ වෙච්ච දේවල් තියෙනවා, ඒ අනුව ගත්ත අදිෂ්ඨාන තියෙනවා, බැසගත්ත හරි මට හරි ගියා කියලා හිතාගත්ත දේවල් තියෙනවා. ඉතින් මෙවුවා අච්චරම පිරිසිදුම සම්මියද්දෘෂ්ටිකින් වෙච්ච දේවල් නෙමෙයි ලෝක සම්මත එහෙම නැත්නම් සම්මුතිය අනුව අපි ගත්ත දේවල් එවුවා හොඳ පිරිසිදු දෘෂ්ටියකින් යුක්තව ඉවත් කරන්න නම් අනිවාර්යයෙන්ම අප්‍රමාදය නැත්නම් සතිය මේක අතට පුරවන්න ඕනේ. පුරවන පුරවනකොට තමයි අර තියෙන කුණු කන්දල් එළියට යන්නේ. ඉතින් ඒ සතිය කියන එක කවදාකවත් දොලකට අල්ලලා පීලකට අල්ලලා පුරවන්න බෑ. ඒ ඒ චිත්තක්ෂණේ පොඩ පොඩ පොඩ පොඩ දාන්න දාන්න දාන ප්‍රමාණයට සාපේක්ෂව අර ඇතුලේ තියෙන කුණු ඉවත් වෙන ගතියක්. ප්‍රතිස්ථාපන වෙන ගතියක් තමයි අපිට පිළිගන්න තියෙන එකම ක්‍රමය මේ උපාදාන මට්ටමේ තියෙන දෙයක් ඇතුළට බැහැගෙන নিমগ্ন වෙලා ඒ වැදහෙවන මට්ටමටපත් වෙච්චි නරක පුරුදු නරක දෘෂ්ටි නරක කාම ආසාවල් දුරු කරන්න තියෙන ක්‍රමය. ඒ නිසා අපි උත්සාහ කරන හැම වෙලාවෙදීම එක චිත්තක්ෂණයක් හරි කමන්න දවසේ එළඹ සිට 100න් ගත කරා. යම් චිත්තක්ෂණයක අපි මම දැන් මෙතන කියන විදිහට ආස්වාස වෙලාවේ ආස්වාස දානවා ප්‍රස්වාස වෙලාවේ ප්‍රස්වාසය දානවා වම දකුණ වශයෙන් සක්මන් කරනකොට වම තියෙන වෙලාවේ වම වශයෙන් දානවා දකුණ තියෙන වෙලාවේ දකුණ වශයෙන් දානවා අපි කෑම ගන්න වෙලාවේදී කෑම ගන්න බව දානවා මූණ හොදනකොට මූණ හොදන බව දන්නවා වශයෙන් යම්ම එක චිත්තක්ෂණයක හෝ ඒ කරන වැඩේට එළඹලා වැඩ කරනවා නම් මම දැන් මෙතන වශයෙන් නැත්තම් මුළු හදින්ම කරනවා නම් අන්න ඒ චිත්තක්ෂණයේ අර කාම ආශාවල්, උපාදාන, ඒ අදිෂ්ඨාන, අබිනිවේෂ වගේ දේවල් පොඩ්ඩක් ප්‍රතිස්ථාපනය වෙනවා. නමුත් ඊගා චිත්තක්ෂණේ ඕක ආයෙ වැටෙනවා. මොකද කාම ආශාවල් කියලා කියන්නේ වගේම බොහෝමත්ම ප්‍රබල වූත් බලවත් බලපෑම් ඇති කරන්න පුළුවන් දේවල්. ඉතින් අර සතිමත් චිත්තක්ෂණය කියලා කියන්නේ එච්චරම විචිත්‍ර වූත් එච්චරම සිත් ගන්නාසුළු දේවලුත් නෙවෙයි. නිසා නිතර නිතර අර සතිය පිහිටීමේ වැඩවලට එපා වෙන ගතියකුත් ඒ වෙනුවට නැගිටලා ගිහිල්ලා වෙන මොන හරි කරන්න විචිත්‍ර දේවල් කරන්න උනන්දු කරන ගතිය ස්වභාවයෙන්ම කෙලෙස් නිසාම අපේ సంతානේ තියෙනවා. ඒක නිසා මේ බණ භාවනා වැඩක් කරන්න ගියාම ඒ වැඩේ නැගිටලා යන්න. ඒක නතරකරනද මේ කෙලෙස් වල ලොකු බලපෑමක් ඇති වෙනවා. කෙලෙස් දිහාවට කරන වැඩවලට ඒ කටු ගහේ කටු උල් කරන්න ඕනේ නැතුව වගේ කිසිම කෙනෙකුට මොනවා කියලා නොදී හිටිය කෙලස් දිහාවට වැඩ කරන්න නම් ඉබේම දක්ෂකම් තියෙනවා. නමුත් මේ නික්ලේශී පැත්ත නැත්නම් රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් උපාදානෙන් අයින් කරන්න වැඩ කරන්න යනකොට ඒ කරන වැඩේ නිතරම එපා වෙන ගති, නීරස ගති, ප්‍රතිබල මදි ආදි වශයෙන් මේ හිත නිතරම මේ කම්මැලි වෙන ගති තියෙනවා. මේකට අපේ ශාසනය උගන්වන්නේ අරතිය කියලා. දසමාර සේනාවල කාමාතේ පටමා සේනා ဒ ුතියා අරති උච්චති කියනකොට කාමය තමයි ඇත්තටම සංසාරේ බැඳලා තියෙන ප්‍රධානම සංයෝජන ධර්මයේ ගැටේ බැම්ම. ඊ ගාවට තියෙන්නේ හරිදයක් දැකපුවාම සීල සමාධි ප්‍රඥා වගේ වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රතිපදාවක් ඒක නොකර නැත්නම් ඒකේ කරන්න පුළුවන් හොඳම දේ නොකර ඒක සහැල්ලු කරගන්න එක. ඒ නිසා ශාසනික වශයෙන් මේ අරතිය විස්තර කරන්නේ අධි කුසලයට කම්මැලි වීම. යම් කිසි කෙනෙකුට දානෙකුත් දීලා සීලෙකුත් රැකලා ඉන්න පුළුවන් නම් හුඟක් වෙලාට ඒක නා සීලෙ ඕනේ නැහැ දානෙට මුල් තැන දීලා ඒකෙන් සතුට වෙන ගතියක් තියෙනවා. බොහොම අමාරුයි තේරුම් කරලා දෙන්න දානෙට වැඩිය බොහෝම කුසල් සිද්ධ වෙනවා සීලේදී වියදම් යන්නෙත් නැහැ තැනකට යන්න ඕනෙත් නැහැ ඒක අදිෂ්ඨාන සීලයෙන් එක චිත්තක්ෂණයක් සිල් රැක්කොත් කන්දක්ක දන් දුන්නට වැඩිය වටිනවා කියලා ඕන තරම් විස්තර කළ දෙන්න පුළුවන්. නමුත් බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි මන සීල දෙක තිබ්බහම සීලයට යන්නේ. ඊට පස්සේ යම් කිසි කෙනෙකුට කිව්වොත් යම් කිසි කෙනෙක් දැනටමත් ඒ දාන සීල දෙකේ කටයුතු කරන කෙනෙකුට කිව්වොත් ඕක පොඩි වැඩක් නෙමෙයි සංසාර කරපු වටිනා පුරුද්දක් නිසායි ඔය දානයයි සීලයි පිළිහිట్లా තියෙන්නේ. ඒක නිසා මේ සීලය තව තහවුරු වෙන්න නම් සමාධි භාවනාවක් අපි කරමු කිව්වොත් බොහොම මාර්ගය ඒතු ගන්නවා. මට මතකයි මම ඒ ඉන්න කාලේ මගේ යාළුවෝ ඇවිල්ලා ඒ දවස්වල කියනකොට ගහලා එලවනවා බැනලා එලවනවා. මේ ඕන්නේ නැති බෞද්ධ සංගම් තියෙනවනේ කොහෙත්. ඒ බෞද්ධ සමිතිය වලින් කියනවා ඉතින් ඉලක්කම දාගන්න හරි කමන්නේ අපි දානයක් දෙන්න යන් සීලයක් රකින්න යන්. මම කිසියම් කැමැත්තක් තිබුණා ප්‍රතික්ෂේපම කරනවා. ඕනේ නැහැ. ඒක මොකටද මේ? කියලා සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කරන ගතියදී මේ බරපතල කුසලයට යන්නේ නැතුව ලාමක කුසලයෙන් හිත හදා ගන්න ගතියට කියනවා අරතිය කියලා. ඒ නිසා දාන සීල දෙක තිබුණොත් දාන විතරක් කරලා නිකන් ඉන්න. දාන සීල භාවනා තිබුණොත් දාන සීල දෙක විතරක් කරලා භාවනා නොකර නිකන් ඉන්න. භාවනා කරන්න ගියා සමථ විපස්සනා දෙකක් තියෙනවා කිව්වොත් සමථේ විතරක් කරලා නතර වෙනවා. විපස්සනා කරන්න ගියත් මුල් මුල් ටික කරපුවාම ඇති වැඩිපුර යන්න ඕනේ නැහැ කියලා. අර අධි කුසලයට කම්මැලි වෙන ගතියක් තියෙනවා. මෙන්න මේක තියෙන තාක්කල් අන්නරගේ දැඩිව බැසගත්ත උපාදාන මට්ටමේ කෙලෙස් වලට වැඩ කරන්න ටිකක් අමාරු ගතියක් තියෙනවා. නැත්නම් උපාදාන මට්ටමේ කෙලෙස් මෙන්න මේ භාවනා ශක්තිය කඩලා දාන්න පුළුවන් ගැම්මක් තියෙනවා. උපාදාන කියලා කියන්නේ බොහෝම දුරදිගින් ඉඳලා ආපු ජවයක්, මේ බැස ගැනීමක්, වැදහෙවීමක්. ඒ නිසා අර භාවනාවෙන් පටන් ගන්න ප්‍රතිපදාව බොහෝමකට කැඩෙනවා. මේකට කියනවා අධි කුසලයට කම්මැලි වීම කියලා. මේක සාමාන්‍යයෙන් අද නොකිය වෙන බණක්. කිසිම කෙනෙක් ඒ Tamanට කළ හැකි උපරිම කුසලයට යෑමට උනන්දු කරවන්නට අද කියවෙන්නේ නැහැ බණ. මොකද හේතුව එහෙම බණ කියලා දෙන්න ඕන මේ ශාසන බාරදාරකාරී වැඩි මහා ස්වාමීන් වහන්සේලා. නමුත් උන්වහන්සේලා අතුමුත් කෙරෙන්නේ ලාමක කුසල් කරනවා මිසක් කළ යුතු උපරිම දේ කෙරෙන්නේ නැහැ. ඉතින් ඒකට යත්තන්නට ගෝල බාලින්ට කියන්න ශක්තිය නැහැ. මේ ශාසනේ වටිනාම දේ මේකයි. ඒකටයි මේ අනික් කුසල් කරලා අපි මේ පුරුද්ද ඇති කරගන්නේ මේක කරමු කියලා කියා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද ආදර්ශයක් නැතිකම නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් අරතියක පිහිටනවනම් ඒ කියන්නේ අධි කුසලයේම හොයාගෙන ගිහිල්ලා ශක්ති ප්‍රමාණයෙන් අධි කුසලයේම කරනවා නම් හොඳම කල්යාණ මිත්‍ර ඇසුරු කරනවා නම් හොඳම නිබ්බාන පරිසංයුත්ත නැත්නම් ශූන්‍යතා පරිසංයුත්ත බණ අහමින් මේක සුද්ධ කරනවා නම් ඒක තනි අලියෙක් වායේ කරන්න වෙලා තියෙනවා කිසිම කෙනෙක් තව කෙනෙකුට අධි කුසලයට උනන්දු කරන ගතිය බොහොම අඩුයි. ඒ අධි කුසලයට උනන්දු කරවන්න අඩු වෙන්නත් හේතුව ඒ එක එකනා තුළ තියෙන මේ උපාදානමයි. ගිනාවු අර ජම්ම ගති පුරුදු ගති නිසා මොනවා හරි ඔය සාසනික කටයුත්තක් කරගෙන ඉන්නවා මිසක් සාසනය ගන්න තියෙන අර ඉහළම උසස්ම ඵලය නෙලා ගන්නට පෙළඹෙන පිරිස අඩුයි. ඒකට සාමාන්‍යයෙන් සූරකමක් තිබිලා බෑ. ඒට වීර වෙන්න වෙනවා. ඒ වීරත්වයක් තිබිලත් බෑ කියනවා ධීර වෙන්නේ කියලා කියනවා. සූර වීර ධීර කෙනෙකුට තමයි තමන්ට හම් වෙලා තියෙන විකල්ප වලින් ඉහළම දේ උසස්ම කුසලයට පෙළඹිලා ඊට බාධකව නිකාං ආවට ගියාට එන මේ සාමාන්‍ය ආසාවල් කම්මැලිකම් නීරසකම් ඒක ස්වභාවයක් මේක ඒක මම දැනගෙන ඒව අයින් කරගෙන මේ ගත්ත ගැම්ම දිගට ගෙනියන්න ඕනේ කියලා මේ ආරතිය භාවනා රාමය භාවනා රතිය තියාගෙන භාවනාට ඇති අරතිය දුරු කරන එක බුතුම සටනක් වෙලා තියෙනවා. අන්න ඒ පුරුකෙදි මොකද්ද මේ අපේ ජීවිතේට අරතිය දුරු කරලා භාවනා රාමතාවයේ භාවනා රතිය ඇතිකරන්ට යම් කිසි කෙනෙක් සූර වෙනවා නම් යම් කිසි කෙනෙක් දක්ෂ වෙනවා නම් අන්න එවැනි සූර වීර ධීර ගති ඇති එක්කනාට උපාදාන මට්ටමේ තියෙන කෙලෙස් තුනත් දැකගෙන ඒව ටිකක් මේචල් කරගන්නට ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්නේ විදිහට මේ ලෝකයේ රැල්ලට අහු වෙලා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන විදිහට වැවිගෙන යන මේ සංසාර වටේ භයානකම තේරුම් අරගෙන මේකට විරුද්ධව යන විදිය නැත්නම් ගංගා දිගේ ඉහළට පීනන විදියේ බර, ගරු, සරු කුසල් ප්‍රවාහයක් ප්‍රතිපදාවක් අපි ජීවිතයට ඇතුළත් කරගන්න ඕනේ කියන අදහසට හොඳ ගැම්මක් බොහෝමත්ම මේ සමාජික මට්ටමේ ගැම්මක් ඇති කරන සූත්‍රයක් තමයි ආර්ය වංශ සූත්‍ර දේශනාව. ආර්ය වංශ සූත්‍ර දේශනාව <clears throat> ඒ නිසා මේ මේ ගැඹුරු වැඩේ උපාදාන මට්ටමට බැහැගෙන තියෙන කෙලෙස් පවා තේරුම් අරගෙන ඊට විරුද්ධව ක්‍රියාත්මක වන භාවනාරාමතාවයේ තා භාවනා රතිය සමාජික මට්ටමේ නිකන් ගැමි විහාර විදිහට පුදුම ලස්සනට විස්තර වෙලා තියෙනවා. ඒක කොච්චර ඒ මේ මේක අඳුනගෙන වැඩ අරගත්තද කියනවනම් ඒ අශෝක රජුරුවන්ගේ ඒ සෙල්ලිපි වල පවා සඳහන් කරලා තියෙනවා බබ්රු සෙල්ලිපි වගේ වගේ වල බොහොම සූත්‍ර ටිකක් අන්නේ සූත්‍ර වලින් එකක් තමයි ආර්යවංශ සූත්‍රය. අලිය වසා කියලා ඒ වචනේ සඳහන් කරලා තියෙන්නේ. ඒ භාවන සාමාන්‍ය ඉදිනදා රටවැසියන්ට රජුරු කෙනෙක් දෙන උපදේශ පන්තියේ රාජනීති සංග්‍රහය වගේ උපදේශ පන්තියේ මේක තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒ අශෝක රජුරන්ගෙන් හම්බ වෙච්ච ලොකු දායාදයක් නේ දයාවැත්තක් නේ අපිට මේ මිහිඳු මහරහතන් වහන්සේ කෙනා බුද්ධ ආගම මිහිඳු මහරහතන් වහන්සේ මේක ලංකාවේ පිහිටෙව්වට පස්සේ ලාංකිකයා තුල බුදුම විදියට මේ ආර්යවංශ සූත්‍රයට ලොකු උනන්දුවක් තිබිලා තියෙනවා. ඒක අර බෞද්ධ ආගමේ ස්වර්ණමය යුගයත් එක්ක සරල සමාන්තර ගතියක් පේන්න තියෙනවා. ඒ නිසා ලංකාවේ ලියවිච්ච මේ සංග්‍රහ ග්‍රන්ථ රසවාහිනී වගේ මේ දේවල් ඉන්දියාවෙන් ලංකාවට බුද්ධ ආගමට පස්සේ ලංකාවේ ස්වර්ණමය යුගයේදී වෙච්ච ඒ අපූර්ව සිද්ධි හරි විස්තරයක් තියෙනවා. අන්න ඒකෙදි හුඟක් මේ ආර්යවංශ සූත්‍ර බණ පොළවල් වල වෙච්ච දේවල් සඳහන් කරලා තියෙනවා. ඒ ආර්යවංශ සූත්‍ර දේශනාව සඳහා රජවරු රාජ්‍ය අනුග්‍රහ කරලා තියෙනවා. සමාලාට හුඟක් වෙලාට සඳහන් වෙන්නේ රුහුණු ජනපදයේ අනුරාධපුරයේ සඳහන් වෙනවා. යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් ඒ ආර්යවංශ සූත්‍ර දේශනාවට දක්ෂ වෙලා ඉන්නවනම් ඒ ස්වාමීන් වහන්සේගේ නමට නිඳගම් පළාතක් ලියලා දීලා ඒ රටට අනබෙර ගස්සලා මේ මිනිස්සුන්ට කියනවා මාසෙකට සැරයක් මෙන්න මෙතන බණ පොලක් හදලා හොඳ ගල් තලාවක් වගේ තැනක මෙතන බණ කියවන්න ඕන. නැත්නම් මාස 3කට සැරයක් කියවන්න ඕන. නැත්නම් මාස 6කට සැරයක් කියවන්න කියලා මේ නিত্য ආර්ය වංශ බණ පොලවල් තිබිලා තියෙනවා. ඉතින් ඒකට මේ මිනිස්සුયો මේ සූදානම් වෙනවලු. මාස ගණනකට කලින් ගොවිතැන්පත් කළ ඉවර වුණාට පස්සේ මිනිසුන්ට අනබෙර ගස්වල ඔක්කොමලා මුළු රැයක් මුරා. ඒ ආර්යවංශ සූත්‍ර දේශනාව පවත්වනවා. ඉතින් ආර්යවංශ සූත්‍ර දේශනාව කිව්වහම මුගක් දීර්ඝ විස්තරයක්. හැබැයි සූත්‍රයේ වශයෙන් බලනකොට එච්චරම දිග සූත්‍රයක් නෙමෙයි. නමුත් ඒකේ පුදුම ගැමි රසයකින් කෙනෙකුට කියලා දෙනවා මේ අපි මේ කාමයට බැඳෙන්නේ නැත්තම් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වගේ දේවල් මේ භෞතික සම්පatti නිසා. අන්නේ භෞතික සම්පatti ඔපියන්න එපයි කියන්නේත් නැහැ. එහෙම නැත්නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න කියන්නේත් නැහැ. ඒ වගේ මෙන්න මේ ආකාරයක පිහිටාඬ පිහිටපුවා පරෝජනේ සලකලා වැඩ ගන්න පුළුවන් සුඛෝපභෝගීත්වයට යන්නේ නැහැ. ඒවා කෙරේ දැඩි ව්‍යාපාර කරන්න යන්නෙත් නැහැ. පරෝජනේ සලකලා කරලා ලැබෙන ඊට ප්‍රස්තාව තුල භාවනාරාමතාවේ සහ භාවනාරතිය වඩන්ඩ ඒ ලස්සන මේ වාංගු කිරිල්ලක් ලස්සන හෙට්ටු කිරිල්ලක් ඒ සූත්‍රයේ සඳහන් කරනවා විශේෂයක් වශයෙන් කියන්න තියෙන්නේ ආර්යවංශ සූත්‍ර දේශනාවේදී සරුවච්චන් වහන්සේ සූත්‍ර දේශනාවට කලින්ම පුදුමාකාර අගය කිරීමක් කරනවා. මෙන්න මේ වාගේ වටිනාකමක් ඇති දෙයක් කියලා අපි දන්නා සතිපට්ඨාන සූත්‍රය අගය කරන්න සරුවච්චන් වහන්සේ ඒ කායේනෝ අයම් භික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධිය වශයෙන් ಗುಣ හතක් ප්‍රකාශ කරනවා. ආර්යවංශ සූත්‍ර දැස ಗುಣ අටක් ප්‍රකාශ කරනවා. චත්තාරෝ මේ භික්කවේ ආර්ය වංශා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීයති නසංකීයස්සanti අපපති කුට්ටේහි සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහි. මහනි මම මේ කියන්න හදන ආර්ය වංශ සූත්‍ර දේශනාව අග්ගඤ්ඤා අග්‍රයි. මම යම්තාක් ඒ මනෝ ප්‍රනිදාය වාග් ප්‍රනිදාය වශයෙන් මේ පාරමිතා පිරුවනම් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කියලා අපිට කටහුරු කරගෙන තියෙන්නේ. ඒක සංග්‍රහ ග්‍රන්ථවල කියනවා 512028 නමක් බුදුරු දැක්කයි කියලා. අපේ සරුවචනාතිගේ මතකයට. ඒ බුදුරු දකින හැමදාම කිසිම බුදුරෙක්ගේ ශාසනයක පහත් කළ සලකලා නැහැ මම මේ කියන්න හදන්නේ. බොහෝම අග්ගයි. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා චිර රාත්‍රඥයි. මම දැකලා තියෙන පැරණිම සම්ප්‍රදාය මේකයි. මේ බෝසතාන් වහන්සේගේ 100ක් මෙනෙහි කරලා සරුවචනසේ මතක්. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා මේක තමයි ලෝකේ පවතින වංශ අතරින් ආර්ය වංශය තමයි පැරණිම වංශය. ඉතින් අපිට දැන් පේන්න තියෙන්නේ ඉස්සරට වැඩි නම් දැන් ටිකක් යම් ප්‍රමාණයකට ඒක වෙනසක් වෙලා තියෙනවා. මේ ආර්ය වංශයට ඇතුල් වෙනවයි කිව්වහම සෝවාන්වත් වෙනවයි කිව්වහම ඒක මොන තරම් ලොකු පිම්මක්ද ලොකු මොන කඩයිමක්ද. නමුත් සරුවචාන් සඳහන් කරන්නේ අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජින. මහණි ගංගානංගගේ යම් තාක්කේ මේ මේ හිමාලයේ ඉඳලා මුහුදට වැටෙන තාක්කල් දිග ගඟක් කොච්චර වැලි පෝරු තියනවද වැලි එකතු වෙච්ච වැලි තලා. ඒ වැලි තලාවල තියෙන සියලුම ඇට වැලි ඇට ගණන් කරුවොත් ඒක අඩුයි මේ මේ මේ ලෝකේ බුදුරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා සහ ආර්යයන් වහන්සේලා බලනකොට ඒ තරම් ප්‍රදේශයක් මේකේ ගංගානංගගේ වැලි අටවලට වැඩිය රහත් වෙලා තියෙනවා. ආහනේ මේ වංශයක් බලනකොට මනුෂ්‍ය జాතියේ තියෙන ಜಾති හෝ වංශ බලනකොට වැඩියෙන්ම කියන්න පුළුවන් පරණිම වංශය තමයි ආර්ය වංශය. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ. බොහෝමත්ම පැරණි. ඒකෙදී ඒ වංශය ගැන කතා කරනකොට හරියට මේකට මේ නිදර්ශන කතා එවැනි මේ රූපක දර්ශන හරියට තියෙනවා. සරුවචනාංශ ඉස්සල්ලාම කිඹුල්වත්පුරයට වැඩිපු දවසේ ඒතෙන්ද ගෙන්න ගන්න සුද්ධෝදන රජුරෝ පණිවිඩකාරයෝ 10 දෙනෙක් ඇරියා. ඇමතිවරු 10 දෙනෙක් ඇරියා. ගිය සේරම මහාන වෙලා රහත් වෙලා සුද්ධෝදන රජුගේ පණිවිඩය කිව්වේ නැහැ. මේ සජ්ජුරු හරියම කනගාටුවෙන් හිටියේ මේ තමන්ගේ පුතා බුදු මේ සරුවචනාංශය දැක ගන්නට කිසි කෙනෙකුගේ පණිවිඩය කියන එක. ඉතින් අන්තිමට තමයි කාළුදායි කියන වැලිකලියේ පටන් සෙල්ලම් කරපු යාළුවාට කතා කරලා කිව්වා අනේ දරුවා මෙන්න මේ වැඩේ කරලා දීපන් මට කොහොම හරි පණිවිඩය කියලා. ඒකට කාළුදායි කිව්වා මට දේවයන් වහන්සේ මහාන වෙන්න අවසර දෙනවා කියනවනම් මම ගිහිල්ලා වැඩේ කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ කෝ අනික් මිනිස්සු මහානත් වුණා වැඩෙත් නොකර හිටියා. උඹ ගිහිල්ලා මහාන වෙලා වැඩේ කරනවා නම් මම ඒකට අවසර දෙනවා කියලා. පස්සේ කාළුදායි ස්වාමීන් වහන්සේ කියලා පැවිදි වෙලා බණ භාවනා කරන අතරමැදි කිව්වා මම තියමහරජුරු එව්වේ මේ පණිවිඩයට කියලා. අනේ ඊට පස්සේ සරුවත්යන් වහන්සේ වැඩම කරානේ. ගුල්ලත්පුරේට වැඩම කරලා ඉතින් පහුවෙන්ද උදේ කල්පනා කරලා තියෙනවා ඒ 12000ක් විතර මහරහතන් වහන්සේලාත් එක්ක ආවේ කිසි කෙනෙක් උපස්ථානට ඇවිල්ලත් නැහැ. රාත්‍රී සේනාසන පළවලත් නැහැ. ඉතින් සර්වඥාන්සේ ඒ කාලේ සේනාසන බාර ගන්න කාලයක් නෙමෙයි පූර්ව බුද්ධ ශාසනේ ඒ සාමාන්‍යයෙන් ඔය බාල දක්ෂයෝ වගේ තමයි. ඊළ උදේ කල්පනා කරලා බලුවොත් දැන් මේ පිරිසට කවුද දහටි පූජා කරන්නේ කවුද බෝණ හොදන්න වතුර දෙන්නේ කවුද හිල් දාන්නේ බෙදන්නේ කිසිම ආරාධනාවක් නැහැ. පස්සේ කල්පනා කරලා බලලා තිනවා මේ ආර්ය වංශයේ පෙර බුදවරු කොහොමද කෙරෙන්නේ කියලා. ඒතර කල්පනා වුණාලු මේකට කරන්න තියෙන පාත්‍රය අරගත්තා. ගියක් ගියක් ගානේ ගිහිල්ලා හිඟාගෙන ඇවිල්ලා පින්න පාත කරනවල වන්දනෙක් කියලා. පිටිපින්ඩ පාති කරගෙන කරගෙන ගිහලා අන්තිමට ඒ කිඹුල්ලත් රාජධානිය ප්‍රධාන රජමාලිගාව තියෙන වීථියට වැටුණට පස්සේ ඉතින් අර 12000ක් විතර සෙනග යනකොට හාහූ ඇවිල්ලා පින්ඩ පාත බෙදනකොට යසෝදරාව දැක්කා. දැකලා අඳුනගෙන විශාල කම්පනයක් ඇති වුණා. මේ මොකද මේ ගේ ඉස්සරහා Tamangeම මේ gedara ස්වාමියා මේ රජ වෙන්න ඉන්නේ කෙනා ගේ ඉස්සරහා හිඟාගෙන යනවා. ඉතින් දුවගෙන ගිහලා පියමා රජුරවන්න කිව්වා වංශෙම ඉවරයි අපේ මූණේ දැලි ගන්න වැඩක් කරනවා මොකද මොකද මොන ඔබතුමාගේ පුතා මේ හුඟ හිඟනවා මීෂරා හිඟනවා රජුරු දුවගෙන යනකොට උඩට සාලුවක් ඇඳ ගන්නවත් මතක නැතුණා කියලා ඉඳගෙන ඉන්න ඇඳිවත පිටින් දුවලා තියෙනවා සාමාන්‍ය කියනවා රජ කෙනෙක් රජමාලිගාවේ දුවන එක මනමාලියක් ඒ ලස්සනට ඇඳුවාට පස්සේ දුවන එක කැතයි කියලා ඒකට ලීලාවක් තියෙනවා. නමුත් රජුණට මතක නැති වුණා ගිහිලි වෙලා කිව්වා මොකද්ද මේ කරන වැඩේ. එතකොට සරුවත්නාදී කියලා කියනවා මහරජා අපි වංශේ පවත්තරනවා කියන්නේ. මොකද්ද මේ කතා කරන්නේ අපේ වංශේ සම්මත රාජවංශය. ඒක නිසා කොහොමද රාජවංශයේ කෙනෙක් කවදද හිඟමනේ කියලා තියෙන්නේ. ඒකට සරුවත්නාදී කියලා තිනවා මේක තමයි මහරජ ආර්ය වංශය. මේ ආර්ය වංශය ඉතාමත්ම වැදගත් කටයුත්තක් තමයි මේ හිඟලා ලැබෙන දාණයෙන් වළඳන එක කියලා. ආනේ ආර්ය වංශය කියන වචනේ ඇහිලා ඒකේ අර්ථය තේරුම් ගන්නවත් එක්කම ඒ රජුර සෝවන් වෙලා තියෙනවා. රජුර දැනගෙන හිටියේ එකම වංශේ මහා සම්මත රාජවංශේ. ඒ රාජවංශයේ තියෙන කායින් කායින් හරි කමන්නේ බදු එකතු කරගෙන සුවසේ ජීවත් වෙන එක. දැන් පුත්‍රයා බුදුරජාණන් වහන්සේ කරේ ඒ රාජවංශයෙන් පිටත් වෙලා ගිහිල්ලා ඉවරලා දැන් බුද්ධ වංශයේ බුද්ධ රාජ්‍ය දිනාගෙන ආර්ය වංශය පවත්වනවා. මේ ආර්ය වංශය දැනගන්නකොටම හරියට මේ ආර්ය වංශය කියනක දැනගන්නකොට මේ මනුස්සයක පුදුමාකාර වෙනස් වීම සිදු වෙනවා. ඒ ආර්ය ව්‍යවහාර තියෙනවා. ඒ ව්‍යවහාර ක්‍රම මේ ලෝකේ වචනම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි දෙපැත්ත කැපෙන්න කතා කරන්නේ. ඒ කැපෙන එක හරියට තේරුම් අරගත්තොත් මේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේ වචනවල සම්මත අර්ථයට වැඩිය ගැඹුරක් තියෙනවායි කියලා. අඟුලිමාලත් පුත්‍රජාන වහන්සේ පිටිපස්සේ කඩුවක් අරගෙන ඉලවගෙන යනකොට සරුවචනන්සේ 이르දියක් පෑවා. මට ලං වෙන්න බැරි වෙන්නේ කියලා. ඉතින් අඟුලිමාල හති පිඹගෙන වුණා. සරුවචන්සේ බොහෝම හිමීට පියෝරෙන් පියෝර කලබලයක් නැතුව වයින්කොට අඟුලිමාල පිටිපස්සෙන් ගිහිල්ලා ඇනලා මරණ එක තමයි යාගේ ක්‍රමේ. නමුත් අන්තිමට බැරි තැන කෑ ගහන්න පටන් ගත්තා. ඔහේට ප්‍රේම අහන කියලා. ඉතින් සරුවචන්සේ මතක් කරලා කිව්වා මම නම් හිටියා උඹට පුළුවන් නම් හිටපන්. මේක වැදුනා. අය අඟුලිමාල කියන්නේ බොහෝමත්ම දක්ෂයෙක්. එයාට හරියට තේරුණා මුන්නහන්සේ මම දුවන්න දන්නවා නතර වෙන්න දන්නේ නැහැ. උන්වහන්සේ මටත් වැඩිය වේගෙන් යන ගම උන්වහන්සේ කියනවා නතර උනායි කියලා ඒ ආරි විවහාර තේරෙනකොටම අර ආවුදු වීම තියලා ගිහිල්ලා කකුල් දෙක අල්ල වඳින තරමට ලොකු වෙනසක් තියෙනවා මේ ආරි විවහාර. ඒ නිසා මේක ඉතාමත්ම පැරණි භාෂිතයක් මේ ආර්ය වංශයේ තියෙන. ඉතින් ඒ නිසා සරුවත්යන් සඳහන් කරන කොංකා පැරණි ඒ වගේම අසංකින්නා මේ ආර්ය විවහාර ක්‍රම කාට කාටවත් මොන જાති කෙරුවත් සංකර කරන්න බෑ. නමුත් පින්න පාත වඩනවයි කියන එක ලෝකේ මොන තාලේ උඩ යට ගියත් ඒ ආර්ය වංශය දන්න කට්ටිය දන්නවා මේක තමයි ඉතාමත්ම දක්ෂමම නැත්නම් ඉතාමත්ම නිර්හංකාරෝ ජීවන රටාව. හිඟනකම තමයි ඒ වුණාට ඒකෙන් හම්බෙන මේ නිර්ආමෂ සුඛය කියලා ඉවර කරන්න බෑ. ඒ අපේ ඥානරාම ස්වාමීන් ඉන්න කාලේ මතක් කරනකොට කියනවා මේ නම අපිට හම්බෙලා තියෙන මහ පුදුම හිඟමනක් නේද කියලා. ඉතින් මහින් උත්තර බලාපොරොත්තු නෙමෙයි. මේක දීලා වඳින හිඟකමක් කිව්වා මේක. අනික් හිඟුණුට දීලෙවල එලවණ එකනේ කරන්නේ. මේක අරන් පළලලා යන්න කියලා. මේක දීලා වඳින හිඟමනක් අපිට හම්බෙලා තියෙන. අනේ සරුවචනාංශ අපිට දීලා තියෙන දෑවැද්ද. ඒක ඒකට ගිහිල්ලා බිඳලා බලනකොට හිතනවා මහ මොනම තාලකින්වත් හිතා ගන්න බැරි මේ සතුටක් ඒකේ තියෙන. ඉතින් ඒක ඔය නව සංකර ක්‍රම මොන જાතියාවත් එහර निराமிෂව හිඟමනකින් ලැබෙන ආහාර ටික තියෙන ගුණය ඒක වටිනාකම ආහාර රසයෙන් ගත්තත් එහෙම නැත්නම් निराமிෂ රසයෙන් ගත්තත් කවදාක සංකර කරන්න බෑ. ඒ වගේම මේ සර්වචනාංශේ අපිට දීලා තියෙන මේ සිවුර බබයක් විතර දිගයි අතක් උසපු තරම් විතර උසයි. හරි හතරස්. කොටු කපලා ඒක කඩ කපලා මහලා ගත්තට පස්සේ ලෝකෙ කොච්චර ඇඳුම් මොහතර මාසෙන් මාසෙට දෙකෙන් දෙකට හයෙන් හයට වෙනස් වුණත් මේ සිවුර කවදාකවත් වෙනස් වෙන්නේ වෙනස් කරන්න යන්නේ ඇහැඳි ගෑවිලා යනවා. මේකට අත තියන්න බෑ. මේ තියෙන එක තියෙනකයි තියෙන්නේ. ඒකට කවුරු අත තියන්න ගියත් එයාව කියලා විනාශ වෙලා යනවා. මේක සංකර කරන්න බෑ. සංකර කරන්න යන්න හොඳ නෑ. මොකද මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා විසින් ඇති කරපු ක්‍රමයක්. ඒ වගේම ගහක් මුල ඉඳගෙන භාවනා කරනවා කිව්වහම ආරණ්‍යගත වෙනවයි කිව්වහම ශූන්‍යාගාර කියලා භාවනා කරනවයි කිව්වහම ලෝකේ තියෙන ඕනම ගොඩනැගිල්ලකට ගියාට වැඩිය සැපයක් තියෙනවා. දැන් ඊගනේ අපි මෙච්චර ඇවිල්ලා මේ කැලේ දිහා බලලා මොන තරම් සතුටු වෙනවා. මොකද මේ ස්වභාවය. ඒ ස්වභාවයට ගියාට පස්සේ ඕක ඕක නෑ කියන්නේ ඕක සංකර කරන්න ඕක නෙවෙයි කියලා මොන වාද විවාද ගෙනාවත් මේක වළක්වන්න බෑ. මේක තමයි ස්වභාවය. ඒ වගේම සරුවත් ඥානසේ පුරුදු කරපු ඔය පූතිමුත්ත බේසජ්ජේ ඕගොල්ලෝ කොච්චර නැටුවත් ඕකට ගහන්න ගන්නේ නැහැ. මේක දරුවචනසේ දන්නවා. බෙහෙත් වලින් අන්තිම උසස් දේ තමයි පූතිමුත්ත බේසජ්ජේ. ඒක බුද්ධ බෙහෙතක්. ඒ වගේ හතරක් කියලා දීලා තියෙනවා සංඝයා වහන්සේට. ඉතින් ඒක ඉතින් අර මම මේ බණ කියන්නේ ගියන්න නිසා ගියත් යන සමාහට එක්කෝ අප්‍රියාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊර්ෂ්‍යාවක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ආර්යවංශ සූත්‍ර දේශනාවල නිතරම මතක් කරලා දෙනවා. මේ සංඝයා වහන්සේලාට හම්බෙන චීවර පින්ඩ පාත සේනාසන කිලම්පස කියන එක තමයි ලෝක විවහාර කියන්නේ ඇඳුම් සඳහා අද කරන මේ විකඩා. කෑම සඳහා අපි කරන මේ භෝජන සංග්‍රහ. ගෙවල් සඳහා අපි කරන මේ নানা ආකාර නිර්මාණ ශිල්ප. බෙහෙත් සඳහා අද ලෝක වෙලා තියෙන මේ දේවල් කියන වචන හතර ගත්තාම ඕක කංකීර්ණ කරන්න බැරි ගලේ ගැහුවක් කඩන්න බැරි. වැල්ලේ ගැහුවත් කැරගෙන බඹරයක් තමයි මේ ආර්යවංශ සූත්‍ර දේශනා කරන මේ සිවුරයි පින්ඩපාතේ ගහක් මුල ජීවත් වෙන එකයි පුතිමුත්ත බේසත්ය. අර කොච්චර જાති සංකර වුණත් එවුවා කොච්චර ඉක්මනට පැනලා ගලාවත් ඒ තරම් වේගෙන් නැතිලා යනවා. දැන් මේ ක්‍රමයේ කවදාක සංකර වෙන්නේ නැහැ කියලා සරුවචනස දේශනා කරනවා. අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා පෝරාණා වංශඤ්ඤා අසංකින්න සංකීර්ණ කරන්න බෑ අසංකින්න පුබ්බා. පෙර බුදුරජාන් වහන්සේලාගෙත් කවදාකවත් මේකට අත තියන්න බෑ කාටවත් අත තියලා නැහැ. නසංකීති නසංකීයති මත්තට මේ දැනට සංකර වෙලත් නැහැ. නසංකී යිසanti. මත්තු පහළ වෙන මෛත්‍රී බුදු දානවාස ළඟට ගියා. මේ ක්‍රම හතර වෙනස් වෙන්නේ. මේ සිවුර මේ සිවුරමයි. මේ පින්න පාත ක්‍රමය මේ පින්න පාත ක්‍රමයම. මේ රුක්ක මූල සේනාසනේ අරණ්‍යගත සේනාසනේ ඒකමයි. භූතිමත් බේසජ්ජේ තමයි. ඒ වගේම සරුවචාන්සේ සඳහන් කරනවා මේ විදිහට මේ බුද්ධ ශාසනික සම්‍යක් දෘෂ්ටියක ඉඳගෙන අපි මේක කතා කරාට මේ ක්‍රමය මේ චීවර පින්ඩ පාත සේනාසන කිලම්පස කියලා මේ කවුරුත් අහක දාන දේවල් වලින් උපරිම ආරි විවහාරයක් ගන්න එක අබෞද්ධ පඬිතුයෙකුට කිව්වත් අබෞද්ධ ඥානවන්තයෙකු කවදාකවත් නිග්‍රහ කරන්නේ නැහැ කියලා කියනවා. අපපති කුට්ටා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි මොනම ශ්‍රමණේකවත් බ්‍රාහ්මණේකවත් ඥානවන්තයෙක් මේකට කවදාකවත් නිග්‍රහ කරන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ආර්යවංශ සූත්‍ර දේශනාව පටන් ගන්නකොටම සර්වචනාංශයේ මේ වගේ පද නමයකින් පුදුම ಗುಣ වර්ණාවක් කරනවා. ඒ ಗುಣ වර්ණා කරලා එක එකක් පිළිබඳව චීවර, පින්ඩපාත, සේනාසන කියන තුන ඒකේ ගිලම්පසක් දාලා තියෙන පින්ඩපාත තාලෙට ආන්නේ තුනේදී පුදුමාකාර පෙන්නවා මේ දැනට තෘෂ්ණාව ඇති වෙලා තිබුණත් ඒ උපාදාන නොවීම පිණිස යම් කිසි කෙනෙක් කටයුතු කරන්න කැමති නම් ඒ පුද්ගලයාට මේ ආර්ය වංශයෙන් ගන්න තියෙන උපදේශ හතරක් වශයෙන් පෙන්ලා දීලා තුනක්ම සඳහන් කරලා තියෙන ඔය කියන සිව්පසේ විශේෂයි. අපිට එදිනදා ජීවිතයේදී අවශ්‍ය කරන දේවල් විශේෂයි පිළිපැදිය යුතු ආකාර. ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨි ඉද බික්කවේ බික්කු සන්තුට්ඨෝ හෝති iterator චීවරේන. සිවුර ගැන ගන්නවා නම් ඉස්ලාම සිව්පසෙන් ගන්න සිවුර ඉද බික්කවේ බික්කු මහන්නේ යම් කිසි කෙනෙක් මේ වගේ උපාදාන කැපීම පිණිස නැත්තම් Taman දැනට බැහි කරගෙන තියෙන දේවල් වලින් ගැලවෙමින් පිටට කටයුතු කරනවා නම් ඇඳුම ගැන කතා කරනකොට චිවුර ගැන කතා කරනකොට භික්ෂුවක් පිළිපැදිය යුතු ආකාරය තමයි සන්තුට්ඨෝ හෝති iterator ජීවරෙන් ලද යම් සිවුරකින් සතුට වෙනවා. ඒ කියන්නේ ලද දෙයින් සතුට වෙනවයි කියලා අපි ඒක මේ සිංහලට නගාගෙන තියෙනවා. ඒක තමයි ඒ උපාදාන නොවීම පිණිස ගන්න ප්‍රතිපදාවක ඉස්සල්ලාම තියෙන්නේ දැනටම සතුට වෙන්න පුළුවන් මොකද අපිට දැනට ඇවිලි වහ ගන්න එකක් තියෙනවා. ඒක තමයි ලොකුම සතුට. ඒ නිසා සන්තුට්ඨෝ හොති iterator චීවරෙන්. iterator චීවර සන්තුට්ඨියාච වන්නවා. ඊට පස්සේ ලදයම් චිවරකින් සතුට වෙන කට්ටිය ಗುಣ කතා කරනවා. දේවල් නැතිකමෙන් කනගාට වෙන ඇත්තෝ පහත් කළ පහත් කළා දාන. ලද දේ සතුටු වීමේ ಗುಣ කතා කරනවා. අලද්දාච චීව නච චීවර හේතු අනේසනං අපපති රූපං ආපද්දති. සිවුරු නිසා සිවුරක් හේතු කරගෙන කවදාකවත් සංඝයාට ගැළපෙන්නේ නැති ක්‍රම වලට සිවුරු හොයන්ට යන්නේ. ඒසනා කියලා කියන්නේ හොයා යෑම පරිේශණය කියන වචනේ හැදලා තියෙන ඒසන කියන වචනේ අනේසනයකටපත් වෙන්නේ. සිවුරක් සම්බන්ධ කරගෙන නොගැලපෙන නොහොබිනා තාලෙට සිවුරු හොයන්ට යන්නේ. අනේසනම් අපපතිරූපං ප්‍රතිරූප නොවන්නා වූ ශ්‍රමණ සාරූප්‍ය නොවන්නා වූ ක්‍රමවලට සිවුරු හොයන්ට යන්නේ. අනේසනම් අපපතිරූපං අපජ්ජති ලද දෙයින් සතුට වෙනවා. ලද දෙයින් සතුට වීමේ ಗುಣ කතා කරනවා. කවදාකවත් සිවුරු හේම පිළිබඳ ව්‍යාපාර කරන්නේ කවදාකවත් ඒක සංඝ සාරූප්‍ය නොවන ක්‍රමයකට කරන්නේ මේ කියන්නේ මේ කියන්නේ දැනට අපිට සිවුරක අවශ්‍යතාවය තියෙනවා විවසා ගන්න. නමුත් ඒ මතින් කෙලස් නොඉපදීම පිණිස තමන්ගෙත් අනුන්ගෙත් ඒ වගේම තමන්ට ලැබෙන වටිනා කාලය මේ සිවුරු පරිේෂණ සඳහා ගිහිල්ලෙවලා නාස්ති නොකර ගැනීම පිණිසත් සිවුරකට පිළිපැදිය යුතු ආකාරය අලද්දාජ චීවරන්න පරිතස්සදී තමන් බලාපොරොත්තු වෙන්නා වූ හොඳ සිවුරු නොලැබුණයි කියලා පශ්චාත්තාප වෙන්න ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති ලැබුණා වූ යම් සිවුරක් වෙනවනම් ඒකට බැඳී ගන්නේ නැහැ. මට මේ ශූර මොහොනේ කියලා එකට ගතික ගැට ගැහෙන්නේ නැහැ ශූරත්. අගතිතෝ අමුචිතෝ ඒක පිළිබඳව ලිහිච්ච හිතකින් ගත කරන්න ඕනේ. ඒක තියෙනවා. ඒක ඉවරුනොත් ඉවරයි. ලැබුණොත් ලැබෙයි කියලා ඒක දැඩිශේ බඳා ගැනීමක් කරන්නේ නැහැ. අගතිතෝ අමුචිතෝ අනච්ඡාපන්නෝ. වැරදි ක්‍රම වලට යන්නේ නැහැ. මොන විදිහකවත් වැරදි කරම නැහැ. අනච්ඡාපන්නෝ ආදීනව දසාවි. මේ ශූර හේතු කරගෙන බැරි වෙලා හරි මේ ශූර මටම වේවා වෙන කෙනෙක් නොගනීවා කියලා මේකේ තණ්හා මාන දුට්ටි ඇති කරගත්තොත් පුදුමාකාර ආදීනව තියෙනවා. සරුවචනාංශي ඔය අග්ගිකන්දෝපන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ හොඳට සිවුරු තියෙනවා කියලා සිවුරු ලැබීමේ අවස්ථා ආසාවෙන් පැවිදි වෙලා එවැනි සිවුරක් ඇඳගෙන ඒකෙන් තණ්හා මාන දිට්ඨිය ඇති කරගත්තොත් සරුවචනාංශي සඳහන් කරලා තියෙනවා අර ඈත පේන ගිනි කන්දට වැටලා ගිනි මේ ලැබු ගින්නට වැටලා පිච්චිලා මැරෙන එක හොඳයි අන්නේ විදිහට සිවුරු ආසාවෙන් මහානකම් කරනවට වැඩියි. ආහාර පින්ඳ පාත ආසාවෙන් මහානකම් කරනවට වඩා හොඳයි කියලා තියෙනවා යකිනි දිය දිය වෙන තරමට රත් වෙච්ච යකඩ ටිකක් හටට වක්කන්නේ. ඒ වගේම සීනාසන පිළිබඳවත් කතා කර තිනවා රත් වෙච්ච යකඩ රෙද්දකින් ඔතනකට වැඩිය හොඳයි. ඔතන එක හොඳයි. ඒ වගේ දේවල් ඇති කරන්නේ. ඒ නිසා කවදාකවත් සිවුර සම්බන්ධ කරගෙන අර වගේ ගතික තත්වයකට බැඳී ගන්න තත්වයකට යන්නේ අගතිතු අමිච්ඡුද නිස්සරණ පඤ්ඤෝ මම මේක පාවිච්චි කරන්නේ මොකටද කෙලස් කපන්න. දකින්න කෙනෙකුටවත් මේ සිවුර දැකලා අනේ කෙලස් නෝපදීවා. මටත් කෙලස් නෝපදීවා කියන ඒ නිස්සරණ ප්‍රඥාවෙන්මයි මේ සිව්පසේ පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මේ සිවුර පාවිච්චි කරන්නේ. තායචබන චීවර සන්තුට්ඨියාච වන්නවාදී නේව අත්තුක්කං සේති නොපරම්වම්මේති. ඒ සිවුරු පිළිබඳව වර්ණ ප්‍රකාශ කරන ಗುಣ ප්‍රකාශ කරන ලදයම් සිවුරක ಗುಣ ප්‍රකාශ කරන ගතිය තියෙනවා වගේම තායචපන චීවර සන්තුට්ඨ්‍යාච වනාදී න අත්තුක්කංචේදී මම නම් බොහෝම අල්පේච්ඡ කෙනෙක් අනික් කට්ටිය ජීවුර හොයාගෙන යනවා අනික් කට්ටිය ජීවුර වලින් කෙලෙස් උපදවා ගන්නවා කියලා කවදාකවත් තමන් උසස් කළ සලකන්න නරකයි කියලා තියෙනවා න අත්තුක්කංචේදී න පරම් වම් බෙහෙති අනුන් මම නම් මේක හරියට මහානකම දැනගෙන මම නම් සිවුරෙන් කෙලෙස් උපදවා ගන්න තියෙන ජීවත් වෙනවා අනික් ගොල්ල එහෙම කරන්නේ නැහැ අනික් ගොල්ල සිවුරෙන් කෙලෙස උපදවා ගන්නවා කිය පහත් කළ සලකන්න යන්නෙත් නැහැ. ඒ කියන්නේ ගිහිව බැලුවොත් එහෙම ඒ පුද්ගලයා Tamanට විලිවසා ගන්න ඕනේ ඇඳුම් පාවිච්චි කරනවා. එහි ಗುಣ කතා කරනවා. ඒ තියෙන ඇඳුම් පිළිබඳව තද බැඳීමක්, තද මාන්නයක් මොනවත් නැහැ මේක මේ නැඳ හිටියොත් මේ මේ ආදීනව තියෙනවා. ඒක නිසා අඳිනවා. මේකෙන් මේක අදහස වෙලා තියෙන්නේ මේකෙන් කෙලස් කපන එකයි කියන හැඟීම මිස කවදාකවත් ඒ ඇඳුමෙන් මේ අනික් කට්ටිය කෙලෙස් කුප්පන ක්‍රමවලට යන්නේ. ඒ වගේම ඒ වගේ ಗುಣ කතා කරමින් Taman නිරාංකාර ජීවිතයක්, අල්පේච්ඡ ජීවිතයක් ගත කරාට ඒ මවාපාන අන්ධහරපාන සුඛෝපභෝගී කෙනෙක් දැකලා කවදාක පහත් කරලා කතා කරන්නේ නැහැ. මම මේ අතින්නම් හරිම නිර්හංකාරයි කියලා තමන්ගේ අර අල්පේච්ඡකමවත් කවදාකවත් ඉස්මතු කරලා දක්වන්නේ නැහැ. ඒක නිසා තායජපන චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නේවත්තුක්ඛං සේති නෝපරම්බම් වේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පදානෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ බික්ඛු පෝරාණියක් ගන්නේ අරිය වංශේ තිතෝ ආනේ විදිහට ඒ ಗುಣධර්ම ටික දැනගෙන ඒ කියන්නේ ඒ විශේෂයේ දක්ෂ වෙලා සෝයි තත්ත දක්කෝ අනලසෝ අනලස්ස අර තමන් ළඟ තියෙන සිවුර හොඳට හොදලා පිළියෙල කරගන්න ඉතාමත්ව උනන්දුවෙන් ඒකට කටයුතු කරනවා අනලසෝ සම්පජානෝ නිතරම එළඹ සිටි මේ ඥාන සම්ප්‍රයුක්තව සිහි නුවණින් නැත්නම් නුවණින් කටයුතු කරනවා සම්පජානෝ පතිසසෝ එළඹ සිටි සිහිය නිතරම තියෙනවා මේක මගේ සිවුර ඒ සිවුරට රජ්ජුරු කෙනෙක්ගේ ශක්විත රජ කෙනෙක්ගේ රත්නෝටුන්නේ මිනි කොණ්ඩල මුදුනේ තියෙන තියෙන මණිකට වගේ සලකනවා ඒ භික්ෂුවකට සිවුරක් අර හම්බුණාට පස්සේ ඒ භික්ෂුව විසින් ඒකට කියන අදිෂ්ඨාන සිවුර කියලා. ඒ අදිෂ්ඨාන සිවුරකට පුදුමාකාර ඇවතුම් පැවතුම් තියෙනවා. එහෙම නොතිබුණොත් එහෙම දවසක් ඇතුළත හරියට විවිධාකාර ආපති සිද්ධ වෙනවා. ඒකට හරියට පුදුම සැලකිල්ලකින්. ඒ මොකද මේක බුදුහාමරංගේ සිවුර. මේක ආර්යහත් දජේ. ඒක මම පාවිච්චි කරාට මොකද මට අයිතියක් මේකේ නෑ. මම ඒ කෙරේ බොහොම ගෞරවයෙන් කටයුතු කරන්න ඕන කියලා අර සිවුරට තියෙන ඒ සැලකිලි කිසිසේත් මාඩු කරන්න මේක මගේ සිවුර මට හම්බෙච්ච දේ මට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒ වගේ මේ සතියෙන් තොරව අසත්‍යමත්ව නැහැ සිවුර දැන් අපි පැවිදි වෙන්න ගිහිල් ඉවර වෙලා මේ ඉස බාලා ගුරු අන්දනවා ඉස්සලා කරන්නේ අර ගුරු පාට ඇඳුමක් අන්දනවා පැවිදි වෙන බවට ලකුණු පෙන්වන්න ඊට පස්සේ ඉසබල් බාලා අමුතු වැඩක් කරනවා. ගොමයි, කහයි, හුඹස් මැටි කලවම් කරලා ඇඟ පුරා ගාලා ගිහි ගඳ යන්න කියලා නාවනවා. ඉස බාලා රෑත් හැන්දෑ වෙලා තමයි ඉස බාන්නේ. බාලා ඉතින් ඔළුවත් අරේ මේ පොඩ්ඩක් කැපෙනවා ඒ වෙලාවට. ඉතින් ඉස්ලාම ඉස බාන්න අර පිට අර දෙහි දාන සමාලාට. හුඹස් මැටි, ගොමයි, කහයි. දහලා නාවනවා. නාලි වරලා ඉතින් රෑ නිදාගෙන උන පහුවෙන්ද උදේ පාන්දරම තමයි මේ අරුණ නගිනවත් එක්කම ඉතින් ඔය සම්ප්‍රදාන කුල වැඩ මම මේ කතා කරන්නේ ඒ සිවුරු පොරවන. ඒ සිවුරු පොරවන්න ගියාට පස්සේ සිවුරු ටික ඔක්කොම අතට අරගෙන අර ගුරු ඇඳුව පිටින් ගිහිලා අත් දඬු දෙක උඩ සිවුර ටික තියාගෙන ඉතින් අර ගුරු හාමුදුරන්ට වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ සබ්බ දුක්ඛ නිසාර නිබ්බාන සත්‍ය කරණත්තාය විමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම් බන්තේ අනුකම්පං උපාදාය ස්වාමීන් වහන්සේ මේ සියලු දුක් ගෙවන් කිරීම පිණිසයි තබ්බ දුක්ඛ නිස්සරණ. නිබ්බාන සත්‍ය කරණත්තාය. නිවන් අවබෝධ කිරීමේ අදහසින්. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. ඉමං කාසාවං ගහේ තමගේ අතේ මේ තියෙන මේ කහට සිවුර අරගෙන පබ්බාජේත මම් බන්ති අනුකම්පං පාදාය. මම පැවිදි කරන්න ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් කියලා සිවුර දෙනවා. සිවුර දුන්නාට පස්සේ ආහඳුරෝ ඒක අරගෙන ඔය අර ඉන්නට බඳින පටිය බෙල්ලකට ගහන. බෙල්ලකට ගහලා කිය. ගැට ගහන කම්ම සතිය පිහිටුවා ගන්න ඕනේ. ඉතින් කියන්න ඕනේ වාක්‍ය. පටිසංකායෝනසෝ චීවරම් පරිසේවාමි යාව දේව සීතස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය වශයෙන් ස්වාමීන් වහන්සේ මං 100න් බුද්ධියෙන් මම මේ සිවුර පාවිච්චි කරන්නේ මොකටද උෂ්ණ නැති කරන්නයි සීතල නැති කරන්නයි කිසිසේත්ම ජවයේ පිණිස මා මේ ලස්සන කිරීම පිණිස නෙවෙයි ආදි වශයෙන් ඒක ආදීනව තේරම කියවන්න කියවලා ඊට පස්සේ ඕනම වෙලාවක සිවුරක් ඇඳ ගන්න වෙලාවේදී ගලවපු සිවුර ආය අඳිනකොට ඒ මතක් කරගන්න මම මේ සිවුර අඳින්නේ වෙන මොනවටවත් නෙවෙයි මෙන්න මේ පරෝජනේ සලකලයි කියලා ඒ චීවර ප්‍රතිවේක්ෂා වාක්‍ය කියවන්න ඕනේ. බැරි වුණොත් දවස් ඇතුළත සිවුරු අඳිනකොට ඒක අඳින අඳින වෙලාව බැරි වුණොත් ඒක වැරද්දක් විදිහට දක්වලා තියෙනවා. ඒ නිසා සිවුරක් පරිභෝග කරනකොට ඒ සීමිත සිවුරු ප්‍රමාණයයි තියෙන්නේ. ඒකට පුදුමාකාර සතියක් පිහිටවනවා. අග මේ සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්ක වේබෙක්කෝ පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තීතෝ. ආහනේ විදිහට ඒ තමන් ගන්න සිවුර ඉතාමත්ම සුළු ප්‍රදේශයක් තෝරගන්නවා. ඒකට හරියට පිහිටලා කටයුතු කරනකොට ඒ රෙදි පිළිබඳව තියෙන ප්‍රශ්නේ අයින් වෙනවා. තමන්ට අවශ්‍ය කරන අඩුම ප්‍රමාණය තියනවා. ඒක හැබැයි හොඳට හොදලා පිළිසුදු කරලා ලස්සන තියාගන්න. ඒ වගේම පින්නපාතේ ගත්තත් ඔය වාක්‍යයමයි. පුණජ පරම්පිකවේ සන්තුට්ඨෝ හෝති iter iter පින්නපාතේන. iter iter පින්නපාත සන්තුට්ඨියාච වන්නවාදී. ලාද යම් පින්නපාතයක් හම්බ වෙනවනේ. ඒකෙන් සතුටු වෙනවා. ඒකල ලදයන් පින්නපාතයෙන් සතුටු වීමේ ಗುಣ ප්‍රකාශ කරනවා. කවදාහකවත් මම පින්නපාතයෙන් යැපෙන්නේ අනිච්චක නැහැ පින්නපාතේ කරන්නේ නැහැ කියලා අනුත් නිග්‍රහ කරන්නෙත් නැහැ. Tamange අල්පේච්ඡකමත් කියාපාන්නට යන්නෙත් නැතුව මේ සිව්පසේ විශේෂයි. යම් කිසි කෙනෙක් පාවිච්චි කරන හැම වෙලාවෙදීම මේකට කියන දේ සිංහල වචන ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන එක. කිසිසේත්ම සුඛෝභෝගීත්ව සඳහා නෙවෙයි, කාට හරි අඟවන්න නෙවෙයි, ඉඟි කරන්න නෙවෙයි, ආන්නේ විදියට මේ චීවර පින්ඩපාත සේනාසන વિશેයි පිහිටනවා නම් විතරක් ඒ පුදුලට එන්නේ එන්නේ එන්නේ කාලය තුරෙන් පටන් ගන්නවා. ඇත්තටම බැලුවොත් අද ගත කරන ජීවිතයක මේ කන්සියුමරයිස් සොසයිටි එක අරගෙන බලපුවාම එක්කෙනෙක්ගේ යැපීමට කොච්චර පොඩ්ඩ දෙන්නේ. නමුත් හම්බ කරන ප්‍රදේශය සහ විනාශ කරන ප්‍රදේශය දිහා බලනකොට මෙච්චරම මහන්සි වෙන්න ඕනද කියලා ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක අමාරුයි. මේ වගේ පරිසරයක ඉඳලා බලන්න අමාරුයි. නමුත් ඔය ලංකාවේ පැරණ තිබුණු ගැමි ආර්ථිකය දිහා බලනකොට එමන්ස මොන තරම් ලස්සනට ඒ විවේකේ හදාගෙන ඒ Tamanට අවශ්‍ය කරන දේවල් ටික තියාන ලද්ද දෙයින් සතුට වෙලා ඉඳ ගියාම පුදුම විදියට අල්ලපු ගේට් එක සුහදව ඉඳ වෙනවා. මොකද කොයි ගමරාලගේ වංගෙඩිය වගේ ගමටම තියෙන එකයි මොකක් හරි ඉතින් ඒක අරයා ගන්න වෙලාවට මෙයා ගන්න පාවිච්චි කරන්න ඉල්ලනවා ඔක්කොමලා සුවදෝ කටයුතු කරනවා දැන් එහෙම නෙවෙයි දැන් එක එකනා එක එකනා වෙන වෙනම කට්ටල තියාගෙන ඉන්නවා කාමෙට මැදෙනවා මිස කිසිසේත්ම නිර්හංකාරකමකට හදා වේදා ගැනීමකට අත්තමකට මුත්widetildeකට කතා නැහැ. ඉතින් ඒකට වෙන්නේ අර ගැමි සුන්දරත්වයේ කියන සංස්කෘත ගතිය ලැබෙන්නේ නැති වෙලා අපේ සැපේ පිණිස අපි පුදුම විදිහට මේ කාම වස්තු දිහාට හැරෙනකොට මේ කාම වස්තු මොකද කරන්නේ අපි දාස භාවයට බඳිනවා. අපි කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලියෝ. ලද්දාපට මැරණකම්ම කඹරණ එකයි කරන්නේ. එක් එක්ක සන්තෝෂයෙන් මැරෙන්නේ නැහැ. මහමන්දාස රජුරෝ කියලා කියන්නේ හිටපු සක්විති රජ කෙනෙක් 84000ක් මාලිගා තිබුණලු 84000ක් වැවුලින් පොකුණු තිබුණලු මල්ලු යන් අතු තිබුණලු 84000ක් බිසවුන්නාන්සලා හිටියලු 84000ක් ඇත්සේනාව අත්සේනාව ඒත් මැරෙනකොට කනගාටු වෙ මැරලා තියෙනවා. අපි ගැන කුමන කතා. ඉතින් මේක කවදද ඉවර කරන්නේ? ඒසා බුදුහාමුදුර ආරිවංශ සූත්‍ර දේශනාදී මතක් කරලා දීලා තිනවා ඔය ඔක්කොම පහින් තින්නේ කඹරන්නේ ඔය බත් බැලකම් කරන්නේ මේ චීවර පින්ඩ පාද සේනාසන ගිලම්පස එහෙම නැත්නම් ඇඳුමටයි කෑමටයි ඉන්න තැනටයි බේත් ටිකටයි. කොයිද වැඩි ලේසිනේ මැරණ එක. මේ මැරණ මැරිල්ලට වැඩි. ආ මේ විදිහට ඒක දිහා හොඳට කල්පනා කරලා බැලුවොත් අපි මේ වැය කරන්නේ කාලේ. මේ ඇඳුම් නිසා, මේ කෑම නිසා, මේ ගෙවල් දොරවල් ප්‍රශ්න නිසා, මේ බෙහෙත් නිසා ලෙඩ වෙන්න ඉස්සර වෙලා තැවෙන. නැති ඇඳුම් පිළිබඳව තැවෙන. නැති කෑම පිළිබඳව තැවෙනවා. නැති ගෙවල් දොරවල් පිළිබඳව තැවෙනවා. ලද දෙයින් සතුට වෙන ගතියට ආවනම් ඒ ওই ප්‍රශ්න නැහැ. මෙන්න මේ තුන ඔය චීවර පිණ්ඩපාත සේනාසන කියන මේ තුනේ සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ කියන විදිහට ඒ දක්ෂ භාවයක් අනලස් භාවයේ තියෙන ටික පරිසම් කරන්න ඕනේ. අනලස් අලස වෙලා බෑ. පතිස්සතෝ සම්පජානෝ හොඳ නුවණින් හොඳ සිහියෙන් කටයුතු කරනවා නම් ඒ සිව්පසේ දිහාවට සරුවචන් සඳහන් කරනවා හතරවෙනි ආර්ය වංශේ කරගන්න පුළුවන්. ගුණචපරම් භික්ක වේබෙක්කු භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහනරතෝ භාවනාරාමතාය භාවනාරතිය පහානාරාමතාය පහනරතිය නේවත්තුක්කං සේතිනෝ පරම් වම්බේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ක වේබෙක්කු පෝරාණී අග්ගඤ්ඤී ආර්ය වංශේ ටිතෝ යම් කිසි කෙනෙක් මේ මේ සිව්පසේ සම්බන්ධව තියෙන මේ ප්‍රයෝජනේ සලකලා වැඩ කරන ගතියට සිහි මොලේ පාවිච්චි කරනවා නම් ඔහු භාවනාරාමතාවයක් සහ භාවනාරතියක් උඩ පිහිටනවා. ඒ මොකද කාමාශාවටම අතිශය දෙන්න ගියාම භාවනාරාමයේ කැපෙනවා, අඩු වෙනවා, දුර්වල වෙනවා. නමුත් ඒ සිව්පසේ සම්බන්ධව තමන්ට අවශ්‍ය කරන්නා වූ බේසික් නීඩ්ස් කියලා කියන මූලික අවශ්‍යතාවයන් පිළිබඳව ඒ පදම එනකොටම පුදුම ආධ්‍යාත්මික තල්ලුවක් එනවා. ඒ පුදුරට තේරෙන්න පටන් ගන්නවා මේ ඔක්කොම දැන් අපි ලද දෙයින් සතුටට ගතිය ආවට පස්සේ මොකටද මේ ජීවත් වෙන්නේ? මොකද්ද මේ ජීවිතයේ අර්ථය? කවුද මම කියන්නේ? ආනි වගේ මූලික ආධ්‍යාත්මික ප්‍රශ්න නිතර හිතට එන්න පටන් අර ගන්නවා. යම් ආකාරයක අපි ඇඳුම් පිළිබඳව තව සතුට වෙලා මදිනම්, කැම පිළිබඳව සතුට මදිනම්, ගෙවල් දොරවල් නිදුන් හිටුම් පිළිබඳව සුඛෝභෝගීත්වය පිළිබඳව සතුට මදිනම්, බෙහෙත් පිළිබඳ සතුට මැද නම් අපි නිතරම ජීවත් වෙන්නේ අනාගතය වෙනුවෙන් වර්තමානයේ නාස්ති වෙනවා. නමුත් ඒවා පිළිබඳ සතුට වීමේ සූත්‍රේ, සතුට වීමේ සමීකරණේ, සතුට වීමේ ක්‍රමසාවිදි දැනගත්තට පස්සේ හරියට වෙලාවක් හම්බ වෙනවා මනුස්සයාට Taman එක ඉඳ. එතකොට මේ මනුස්සයාට ඉබේම භාවනාරාමෝ හෝති භාවනාරත පහනාරාමෝ හෝති පහනරතෝ. භාවනා කිරීමේ රතියක් සහ මේ දුරු කිරීමේ කෙලෙස් දුරු කිරීමේ වෙන විදිහට කියනවා නම් පවු නොකිරීමේ රතියක් පහළ වෙන්න පටන් අරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ මනසට ගොඩක් ආධ්‍යාත්මික සුඛය සඳහා වෙලා හම්බෙච්චාම අර උපාදාන වගේ අල්ලාගෙන ඒක දැඩිශේ බැඳගෙන ඒවට নিমগ্ন වෙලා ඒව වැදහෙවගෙන කරන කටයුතු වල තියෙන මේ නිස්සාරත්වය කවමදාක සන්තෝෂ කළ ඉවර කරන්න බැරි දෙයකට නේද මේ අම්මලා තාත්තලාත් කිරුවේ මේක මේ අත්තලා මුත්තලා කිරුවෙත් ඒකයි දත්තලා පනත්තලා කිරුවෙත් මේකයි කිරිකෑ මුත්තලා කිරුවෙත් ඔච්චරම තමයි. අපිත් ඒකම කරනවා. අපි හැබැයි හිතාන ඉන්නේ ඒගොල්ලෝ කරපු නැති ටිකක් කරනවා කියලා හිතාන තමයි ඉන්නේ. දෙඤ්ඤම් වැඩේ කියන තමයි හැමදාම උදේ පටන් අරගන්නේ. නමුත් අන්තිමට බලනකොට ඉවර වෙන්නේ ඒ ඇත්තෝ හිටියටත් වඩා චිත්ත පීඩාවක, ඒ ඇත්තෝ හිටියටත් වඩා ද්‍රව්‍ය විශාල ප්‍රදේශයක් නාස්ති කරන පරිසරයේ කෙලසෙන තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒව සම්බන්ධව මේ ආර්ය වංශයේ තියෙන විදියට බොරෝජිනේ සරකලා වැඩ කරන්න පටන් අරගත්තොත් ඉබේ මේ මනුස්සයාට පුදුම කාලයේ වශයෙන් ඒ වගේ ආධ්‍යාත්මික වශයෙන් අවශ්‍යතාවයක් මතුවෙනවා. අන්නේ අවශ්‍යතාවයේ පිළිබඳව ලාමක කුසලයකට හේතු නොකර ඉහළම කුසලයට යන්න නම් අර මුලින් කියපු චීවර පින්ඩ පාත සේනාසන කියන ඇඳුම් ආහාර ඉඳුන් හිටුම් වගේ දේවල් පිළිබඳව දක්ෂතාවය එන්ට එන්ට එන්ට එන්ට වැඩි කරන්න ඕන. සීමිත ප්‍රදේශයක් ගන්න පාවිච්චි කරනවා ඒක උපරිම ප්‍රයෝජනෙට පාවිච්චි කරන අතර අනිකුත් තියෙන දේවල් නඩත්තු කිරීම සහ එකතු කිරීම රැස් කිරීම වගේ දේවල් අතහැරපුවාම අර ඉතුරුන ඉඩ තුල තමයි අපිට පුළුවන් වෙන්නේ මේ භාවනාවක් ඇති කරගෙන යන්න. එතකොට භාවනා රාමතාවය භාවනාවට කැමැත්ත අපේ මේ ශාසනයේ තියෙන ඉහළම උස්සස්ම දේ තමයි දාන සීල භාවනා කියලා ගත්තොත් භාවනාව. නැත්නම් අපි ගත්තොත් සමත විදර්ශනා කියලා ගත්තොත් විපස්සනා භාවනාව. එතකොට මේ පුද්ගලයාට නිතරම අර උසස්ම කෘත්‍යයේ උසස්ම කුසලයේ සඳහා යෙදෙන්න ලොකු ගැම්මක් එන්න පටන් අර ගන්නවා. මේ දෙක ඒක වෙලාවක වාංගු වෙන්න පටන් ගන්නවා. තඩමාරු වෙන්න පටන් ගන්නවා. හෙට්ටු කරන්න පටන් ගන්නවා. කොච්චරක් කාම සම්පත්‍ය වලට කාලය දෙනවද කොච්චරක් ආධ්‍යාත්මික සම්පත්‍ය වලට කාලය දෙනවද කියලා. ඒක එන්නේ එන්නේ එන්නේ ඒ සමබර භාවය කියන්නේ ඒක දෙන්න දෙන්න හෙට්ටු කරන වෙලාව පැන්නට පස්සේ අර භාවනා රාමතාවයේ සඳහා ඇති ක්‍රමසහ විදි ටික ටික ටික ටික ඒක ඒක විසින්ම Java කැවිලා ඒක විසින්ම ගැම්ම ඇතුව එන්න පටන් අර ගන්නකොට තමයි තේරෙනවා මේක කවදාකවත් Taman විසින් Taman දිනු කරගatiya යුතු ශිල්පයක් මිස ඒ Taman ගත්ත පදම තව කාටවත් අදාළ නැහැ. ඒකේන ඒකේනාගේ අත්තරදි වලින් සහ පරිේශන වලින් Tamanට සුදුසු පදම හදා ගන්න ඕන. ඒ නිසා අපි ඉන්නේ දැනට තෘෂ්ණා සහිත තැනක. අපි දැන් ඉන්නේ අල්ලා ගන්නාලද දැඩි මේ කාම උපාදාන, ditthi උපාදාන, සීලාතෝපත උපාම උපාදාන, අත්වාද උපාදාන කියන එක තියෙනවා කියලා බාරගත්තට කිසි දෝෂයක් නැහැ. මොකද අපි පැහැදිලිවම ඒ වගේ ඝන බහල වෙච්ච තැනක ඉන්නේ. අන්නේව දුරුකරනද එකක් ඒව පිළිබඳව දැනගන්න ඕනේ. ඒව හතරාකාරයි උපාදාන වෙනකොට ඒකට හේතුව තෘෂ්ණාවයි. උපාදාන සමුදේ තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාව දැනට ඇති වෙලයි තියෙන්නේ. ඒක පිළිබඳව කාටවත් අපිට නෑ කියන්න බෑ. නමුත් මේ ඇතිවෙච්ච තෘෂ්ණාව පිළිබඳ කටයුතු කරනකොට ආමිෂේ දිහාවට ඒ ලද දෙයින් සතුට වෙන ගතිය තියාගෙන, නිර්ආමිෂේ දිහාවට සතදී ලද දෙයින් සතුට නොවීම තියාගෙන කටයුතු කරන්න ගියාම තමයි ආධ්‍යාත්ම ජීවිතය හැදෙන්නේ. ඒ නිසා අපේ සාසනය ගත්තම සන්තුට්ඨීතාවය කියලා ගත්තහම සතුට වෙන ගතිය ආමිෂයේ දිහා එක තියෙන්න ඕන. නිර්ආමිෂ සම්පත්‍ය වෙනකොට අසන්තුට්ඨීතාවය තියෙන්න. මේ ලැබිච්ච එකමදි. තව ඉහළට යන්න ඕනෑ කියලා නිර්ආමිෂයේ පැත්තට අසන්තුටිතාවය තියෙනවා. අපපටි වාණිතාවය තියෙනවා. මේ පිටිපස්ස හැරි හැරි බලන්න එපා. ගත්ත ගැම්ම අරගෙන ඉදිරියටම යන ගතිය තියෙනවා. අන්න ඒක එන්නේ නෑයි කියලා සරුවත් chance දේශනා කරනවා. අර මුල් ආර්ය වංශ තුන පිළිබඳව දක්ෂ නැති කෙනාට කවදාකවත් ඒ ගත්ත භාවනා ගැම්ම ගත්ත ප්‍රතිපදාව තමන්ට ඍෂි පරිදි වේගයකින් ගෙන යා ගන්න බැරි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සතර ආර්ය වංශේ වැඩුවොත් ඒ සරුවචන සඳහන් කරලා තියෙනවා පුරත්තිමාය චේපි දිසාය විහෙරති සුවේව අරතින් සහති නතං අරති සහති. ඒ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ තියෙන මේ ශිල්ප ක්‍රමය ආමිෂයේ දිහාවට සතුට වෙන ගතියත්, නිර්ආමිෂයේ පිළිබඳව තව ඉදිරි බලන ගතියත් කියන මේ දී සාමාජික මට්ටමේ නැත්නම් ආර්ථික මට්ටමේ දක්ෂතාවයක් වුණු කරපු එකනා උතුරු කුරු දිවයිනේ ජීවත් වෙන්න පුළුවන් කියලා කියනවා. උත්තරාය චේපිතිසාය විරති නේව අරතින් සහති නැතන් අරති සහති. ඔහු කවදාකවත් අධි කුසලයට කම්මැලි වීම කියන ගතියට යට වෙන්නේ. ඔහුම ඒ අධි කුසලයට කම්මැලිකම ගතිය පෙරලාගෙන ලබා මෙතෙක් ලබා ගන්න බැරි වෙච්ච උතුම්ම වූ ආධ්‍යාත්මික ලාභයට හැමදාම ඉදිරියෙන් හිටිනවා. දක්ෂිනාය චේපිතිසාය විරති පච්චිමාය චේපි දිසාය විහෙරති උත්තරාය මේ පුරච්චිමාය චේපි දිසාය විහෙරති මොන්න දිසාවේ කොහේ හිටියත් අපි සාමාන්‍යයෙන් රතන සෝකරණ මේ මංගල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ පජිරූප දේශ වාසය හොඳයි කියලා. ශාසනයේ ධර්මයේ තියෙන තැනක ඉන්නක හොඳයි. නමුත් මේ ආර්යවංශ සූත්‍ර ක්‍රමේ දන්න කෙනෙකුට කොයි පැත්තකට ගියත් උතුරු කර දෙවෙන්ට ගියත් දකුණු ගෙවෙන්ට ගියත් නැගෙහෙට ගියත් බටහෙට ගියත් එයා දන්නවනම් මේ ශිල්ප ක්‍රමය ඒ පුද්ගලයාට කවදාකවත් අධි කුසලයට කම්මැලි වීම කියන. කලයාගේ උපරිම දේ වෙනුවට ලාමක කුසල් කරනවායි කියන එක කෙරෙන්නේ නැහැ. දිගින් දිගට දිගින් දිගට එන්න පටන් අර ගන්න. ඉතින් මේක යම් කිසි කෙනෙක් තුල ඇති වෙන්න පටන් අරගත්තා නම් මට මේ වෙලාවේ කලයාගේ උපරිමය සාසනික පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් මට කිසි කෙනෙක් එක්ක කල්පනා කරන්න බෑ මම තනියම කරන්න ඕනේ හැම මොහොතෙම තෝක තෝකං කණේ කණේ කියලා ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ අධි කුසලයට හිතියෝ දාගෙන හිටියොත් ඒක ඉතින් පිළිබඳ බය වෙන දෙයක් නෑ අනිවාර්යයෙන්ම Taman හිතපු වෙලාවට හිතපු තැනින් නාවට ඒ අවශ්‍යතාවය නම් සැපිරෙනවා. එචා මේ ආර්යවංශ දේශනාව මම ඉස්සල්ලාම ඇහුවේ තාඹුගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේගෙන්. ඒක ආපු දවසේ මට ඒකට පැවිදි වෙලා හිටියේ නෑ. පුදුමාකාර මේකේ තිබුණ මේ පණිවිඩේ මේකේ තිබුණ මේ ගැම්ම කවදානම් මේක ක්‍රියාත්මක කරන්න ඕ කියලා පුදුම ආසාවක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ දිගටම කෙරුවේ ඔටුවෙක් වාගේ ලැබිච්ච දේන් යැපෙන්න. ඌරෙක් වාගේ හොටක්. ඔටුවෙක් වාගේ ඇඟක්. මොනරෙක් වාගේ ඇස් දෙකක්. පියාකුසෙක් වාගේ ඇස් දෙකක්. මොනරෙක් වාගේ බෙල්ලක්. හැම දෙයක්ම හදා ගන්න ඕනේ කියන එක තේරෙන්න පටන් ගත්තා. ඒක තමයි සාමාන්‍යයෙන් ඔය මේ බුද්ධ ධානසාසනයේ මේ විදිහට ආරිවංශ සූත්‍රය දේශනා කරාට ඔය බේඩන් පවල් සාමිතුමා ඔය බෝයි ස්කවුට් ගර්ල් ගයිඩ් කියලා කියන්නේ තෝකම තමයි. improvisation and uh, මේ impromptu adjustment. ආනේ ටික ඉගෙන ගන්නට ගියාට පස්සේ ඕනම තැනක හරි contentment එකක් තියෙනවා. හරි පිරිච්ච ගතියක් තියෙනවා. මේ தත්ත්වය අරදී ලබන්න පුළුවන් උපරිම සැපේ තමයි මේ. ඊට පස්සේ ඒක නාස්ති කරන්න පුළුවන් තරම් අප්‍රමාද වීමට ප්‍රමාදේ නැති කිරීමට සතිය පිහිටවා ගන්න යොදාගත්තට පස්සේ තේරෙනවා ඒ දෙකේ ඒ තියෙන කලාව ඒ කියන්නේ ක්‍රමසහ විදි තේරුම් ගත්තේ නැති වුණොත් අපි හැමදාම ආණ්ඩුවට බනිනවා ඉස්තුවට බනිනවා දෙමව්පියන්ට බනිනවා ආර්ථිකයට බනිනවා හැමදාම බාහිරට යන්නේ මේ කලාව ඉගෙන ගත්තට පස්සේ ඔව් අරතිය විසින් යට කරන්න බැරි ඔහු විසින් අරතිය යට කරන ඒක තේරුණාට පස්සේ මේ සරුවචනංශ මේ සූත්‍ර දේශනාවල ගැඹුරෙන් කියන්න තියෙන මේ පණිවිඩේ ටික ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. අපි මෙතෙක් කල හිතා හිටිය මේ යුගයේ බෑ. එහෙම නැත්නම් අපිට පිං මදි, අපිට පාරමිතා කුසල් මදි. මොකද අපිට එන්නේ ඉස්සලා සාසනය ගොඩක් දුර්වල වෙලා තිබුණායි කියලා. මම හිතන්නේ මෙන්න මේකේ දුර්වලකම් තේලා තියෙනවා. මිනිස්සුන්ගේ හිත වැඩි වැඩියෙන් ආමිෂයේ පැත්තට ගිහිල්ලා අර අධි කුසලයට කම්මැලි වීම ඇති වුණාට පස්සේ ඒ ධර්මතාවයේ පස්සේ පසට යනවා. යම් කිසි කෙනෙක් මේ දෙක හරියට තියාගෙන ආමිෂ සැප වෙනුවෙන් ප්‍රයෝජනෙට සලකලා වැඩ කළා, නිර්ආමිෂ සැප වෙනුවෙන් භාවනාරාම හෝති භාවනාරතෝ, පහානාරාම හෝති පහානරතෝ කියන එක ඉඳගෙන ඉන්න කොටත්, ඇවිදින කොටත්, ඉදිනදා වැඩ කරන කොටත් ගන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයා හම් වෙන සෑම හොඳ ප්‍රස්තාවක්ම තමන්ගේ වාසියට හරව ගන්න. ඉතින් මේක තමයි ඉතින් සුද්ධ වාසිය මේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඒක පටන් ගන්න මුල් කාලේ නෑ. පටන් ගන්න මුල් කාලේ හරි වෙහෙස කරයි. ගෝ කායෝජනය කරනට යාන්තම් ප්‍රතිඵල තියෙනවා. මේ ආර්ය වංශ ධර්මය අධිකුසලට කම්මැලි නොවන ගතිය හොයාන හොයාන යනකොට අන්තිමට දවසින් දවස දවසින් දවස අනිවාර්යයෙන්ම Taman යෙදෙන්නේ මීට වැඩිය හොඳ කල්යාණ මිත්‍යාන්ගේ පරිශ්‍රයකට. ඒක ධර්ම වල තියෙන ඊටාම ගැඹුරකට. ඒකම මේ දවසත් තිස්සේ Taman කරන වැඩ වලින් කොච්චරනම් මේ ඇබ්බැහි කොච්චරනම් අපේ රුචි අරුචිකම් කොච්චරනම් අපේ ජම්ම පුරුදු ගති අපි අන්දව අන්දව අනුකරණය කරනවා අපිට මේක සකස් කරගන්න කොච්චර වෙලා හම්බ ඒ වෙනස් ඒ හදාගන්න හම්බ වෙන හැම සිද්ධියක්ම අපිට පේන්නේ අවාසනාවන්ත සිද්ධියක් විදියට වෙන විදියකට කියනවා නම් මේ ආර්යවංශ සූත්‍ර දේශනා දිනන හැම වෙලාවකම අභග්යක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වෙනතනම් අපි නොසිතූ නොවිරු අවාසනාවන්ත කාලකන්ණි මොහොතක් එනවා. අන්නේ වෙලාවේදී මෙන්න මේ සූත්‍රයේ මේ මේ කියන පණිවිඩේ තේරුනොත් තේරෙන පටන් ගන්නවා. උන දැන් තමයි වෙලාව. බලපං උඹ ළඟ තියෙනවද ආර්යවංශ සූත්‍ර දේශනාව. බලපං උඹ ළඟ තියෙනවද අප්‍රමාදී. බලපං උඹ ළඟ තියෙනවද සතිය කියලා. අර තමන් වඩාගෙන ආපු මේ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ මේ අනිවාර්යයෙන්ම ඒ 100ක් වණන් නෙවෙයි සාමාන්‍ය ඕනම කෙනෙක් පිළිගන්නවා තමන්ට වැරදිච්ච වෙලාව. තමන්ට අසරණ වෙච්ච වෙලාව. සමන්ට මේ කාලකන්ණි එහෙම නැත්නම් අවාසනාවන්ත සිද්ධිය සිද්ධ වෙනකොට. ඒ නිසා අවාසනාවන්ත සිද්ධි එනකන් ඉන්න ඕනේ නෑ මේක කරන්න. නාවයි කියලා නැතුව මේක පුරුදු කරන පුරුදු කරන යනකොට ඒ පුරුදු කරපේකේ වටිනාකම තේරෙන්නේ අන්න අර වගේ සමාජ සිද්ධි වෙනකොට. ඉතින් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ සංසාර රෝග හතරක් තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියලා. ඒ ජාති රෝගයට මේක යොදා ගන්න හම්බ වෙන්නේ නිවන් දැකලා පස්සේ. නමුත් ජරාවට ව්‍යාධියට මරණයට නම් උතුමාකාර පුහුණු කිරීමක් කරනවා මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ තියෙන ක්‍රමේ. ඉන්නේ විදිහට ලද ලද අවස්ථාවේ Taman අර ඇබ්බැහියට, පුරුද්දට, රැල්ලට, රැළට අහුවෙලා වැඩ කරන ගතිය දකින්න පටන් අරගත්තොත් අපිට හැමදාම හැම චිත්තක්ෂණයෙම නැවත සලකා බැලීමේ අවස්ථාවක් තමයි වැරදි කරන බව හෝ එහෙම නැත්නම් වැරද්ද නිවැරදි කර ගැනීමට සුද්ධ අවස්ථාව ලැබෙන බව තේරුම් ගන්න ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ මිනිස්සෙක් වශයෙන් පමණයි මේක කරන්න පුළුවන් වෙන වෙන පිටියක් ඇත්තේ නැහැ. ඒත් මුල් ගොඩාක් වැඩි කරලා මේකමයි වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ කියලා ඒ ක්‍රමය ක්‍රමයේ විසින් Java කැවිගෙන එනකොට තමයි අපිට මේක ප්‍රයෝජනවත් වෙන්න පටන් අරගන්න. ඉතින් සර්වඥාන්සේ ඒකනේ සාරාංශකේ කල්පලක්ෂයක්. ඒ පෙරම් පුරණ කාලේ Taman ඉදිරියටපත් වෙන ඕනම ප්‍රශ්නයක් කල්ැතුව මේ පෙරහුරු කරලා තියෙනවා. මේක කාටවත් කියලා දෙන්න බෑ. කියලා දෙන්න නම් තව කෙනෙකුට ඒත් වෙන තාලට කියලා දෙන්න නම් මම මොන මොන සුදුසුකම් මම ළඟ තියෙන්න ඕනද කියලා උන්වහන්සේ ඒ තමන් කියලා දෙන කෙනාගේ චරිතයට බැහැලා ඒ මට මගේ යම් කිසි කෙනෙක් මට යමක් කියනකොට මට හිතවා දෙන්න නම් කියලා දෙන කෙනාගේ මොන මොන ಗುಣ තියෙන්න ඕනද මොන වගේ පරිසරයක කියන්න ඕනද කොයි වෙලාවක කියන්න ඕනද කියන සේරම උත්සාහ කරලා තියෙනවා ලෝක ජනතාව වෙනුවෙන් උත්සාහ කරලා කරලා කරලා ඒව පිළිබඳව තමන්ට 100%ක්ම විශ්වාසය එනකන් කවදාකවත් ගියේ නැහැ කාටවත් කියලා දෙන්න. ඔක්කොම පුරුදු කරා. පුරුදු කරලා කරලා කරලා තමයි අන්තිමට උන්වහන්සේ කියන කියන වචනයක් ඒ පුදුම ගැම්මක් දෙයක් එන්න පටන් අරගත්තේ. අර පාරමිතා පුරන කාලේ බුදු විවිසෙලකින් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා භාවනා කරන්න ඇත්තොත් මතක තියාගන්න ඕනේ අපි ළඟ දැනටමත් ඇබ්බැහි ගති තියෙනවා. අන්නේ ඇබ්බැහි ගති කිනාපු දෙන්නේ. ඒ වයිටින් දැනට අපි දී ඇති සාධක. වෙනස් කරන්න බෑ. නමුත් ඒක දැන ගැනීමෙන් උපාදාන හතරක් වශයෙන් දැනගැනීමෙන් මේකට හේතුව මේ ලාවට පටන් ගන්න තෘෂ්ණාව බව දැනගැනීමෙන් ඒක දුරු කරන්න නම් මේක ඇති වෙනවා වාගේම එක සැරේකට ටික ටික පොතු ගහන්න ඕන. කොනිටි ගගා කොනිටි ගගා ඉන්නකොට ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රම ලක්ෂයක් දෙකක් සාසනේ සඳහන් කරලා තියෙනවා. නමුත් Tamanට කොයි වෙලාවක හරි මේ පරණ ඇබ්බැහි ගැලවිලා සතෙක් හැවෑරියා වාගේ අලුත් වෙන වෙලාවක් දැකපු දවසේ පහුවෙන්ද තමයි තේරෙන්නේ මට ගැළපෙන නියම ක්‍රමේ. ආර්ය අෂ්ටාංග මාර්ගය මේකයි කියලා යම් දවසක Tamanට ඒ තිබුණු මේ රුචි අරුචිකන් ටිකක් හැලිච්ච වෙලාවක පෞරුෂත්වයේ යම් කිසි නැගීමක් ඇති වෙච්ච වෙලාවට තමයි Tamanට ආවේනික මාර්ගයේ තේරෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් ඒ දැනටමත් අපි ළඟ මේ උපාදාන තියෙනවා තෘෂ්ණා තියෙනවා ඉව්ව ඇති උන ටික ටික හැදී හැදී නම් ඒවා දුරු කිරීමේ වැඩපිළිවෙලත් අනිවාර්ය ප්‍රතිපදාවක් වෙන්න ඕනේ කාදාකත් එක රැයකින් එක බණකින් එක පහරකින් අයින් කරන්න බෑ ඒක ටික ටික ටික ටික අයින් වෙලා යනකොට පුදුමාකාර ඉවතිල්ලෙන් කරනකොට ඒක Java කැවෙන තැනට එනකොට නම් අනුන්ට කියලා දෙන්න හිතෙනවා මේක මේකේ පොට පෑදෙනවා මේකේ මේ සූත්‍රය අහුවෙනවා යතුරු අහුවෙනවා සමීකරණය අහුවෙනවා නමුත් මේ ඔක්කොම බරපතල ලාභ වෙනකොට වෙන්න උදව් වෙච්ච අර මුල්ම වැරදි ටික තමයි හැබෑම වෙනස සිද්ධ වෙන්නේ. නිසා යම් කිසි කෙනෙක් අපි අද ඉන්න තත්ත්වය කල්පනා කරන්නේ නැතුව ඒ පුද්ගලයා ඉන්න තැන ඉඳලා පුංචි වෙනසක් හරි ඇති කරන්නට පුළුවන්කමක් තියෙනවනම් අපි හිතන්න ඕනේ එතනින් තමයි මේ වැඩේ පටන් ගන්න. නිසා අපි දැන් හිතාන ඉන්නේ අනේ අපිට මෙච්චර බරපතල විදිහට පාළි මතක හිටින්නේ නැහැ. අපිට මේ විදර්ශනා ඥාන ලැබුණේ නැහැ. අරක නැහැ මේක නැහැ කියලා අපි මොනවදෝ හිතාන ඉන්නවා. නමුත් වැදගත්ම වෙනස ඒක නෙවෙයි. අපි මෙන්න මේ භාවනා රතියක් ඇති කරගන්න. භාවනා රාමතාවයක් ඇති කරන තියෙනවා. ඒ සඳහා සෑහෙන කැපකිරීමක් කරලා තියෙනවා. ඒකත් ওই ඉස්සර කරපු පුංචි පුංචි කැපකිරීම මාර්ගයෙන් තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අන්න මේ වෙනස තව කෙනෙකුට ඇති වෙන්න නම් අපි මොන විදිහට කටයුතු කරන්න කියන එක තමයි බාහිර සාසනය කියන්නේ. Taman ගත්ත මේ අදි කුසලය අදි කුසලයට කම්මැලි නොවන ගතිය දිග දිගට පවත්වන එක තමයි ඇතුළත සාසනය කියලා කියන්නේ. ආන්නේ විදිහට මේ කාරණා කාරණා හරියට තේරුම් අරගෙන ගියොත් කොච්චර හැබැයි වෙලා හිටියත් ඝන පහල වෙලා තිබුණත් මේ උපාදාන කියන මට්ටමේ උනත් කෙලස් පුංචි කරන්න පුළුවන් කෙලස් කෙන්චි කරන්න පුළුවන් කෙලස් දුර්වල කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒකත් එනත ඒ පිළිබඳවත් හරි නිවැරදි දැක්ම තමයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එකින් එකට එකින් එකට බහලා මෙන් කතා කරන්නේ අපි මොන දේ කරත් ඒ පිළිබඳව මුලින්ම දෘෂ්ටිය පිළිල කරගන්න නැතුව සකස් කරගන්න නැතුව මොන පිනක් කරා මොන භාවනාවක් කරා මොනවා කරත් අපි එක තැනම කරකැවෙනවා. අද ලෝකේ තියෙන මේ භාවනා විලෝපන භාවනා වලින් ඇති කරලා තියෙන අවුල් දිහා බලනකොට ඒවා එකකින්වත් අපිට හුලඟකින්වත් බාධා වෙන්නේ නැහැ. අපි නිතරම අපේ සම්‍යක් දෘෂ්ටිය ඍජු කර ගැනීම සඳහා ඒක පාවිච්චි කරනවා. ඉතින් කරදර එනකන් ඉන්න ඕනේ නැහැ කියලා මම කලිමුත් කිව්වා. ඒ නිසා පුළුවන් තරම් අප්‍රමාදීව කටයුතු කරන ගම ඒ උපාදානයන් පිළිබඳව පුංචි අඩුවක් සිදු කරන්නේ නැතුව දිගටම කෙරෙමින් දැන්න තියෙන දේවල් නැත්නම් සබ්බපාපසා කරනම් කියන විදිහට පව් නොකර සිටීමේ අදිෂ්ඨානකින් කටයුතු කෙරුවොත් අපිට හිතගෙන වේවා ඉඳගෙන වේවා ඇවිදින්මින් වේවා නිදාගෙන මේවා ඕනම වෙලාවක අප්‍රමාද වීමේ හැකියාව අපෙන් දුරු කරන්න පුළුවන්. අපෙන් පැහැර ගන්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැති බව තේරුම් ගන්න පුළුවන්. එදා ඉඳලා අපි ඇත්තටම ජීවත් වෙන්න උත්සාහ කරන ජීවත් වෙන්න පටන් අර ගන්නවා. එතකන් අපි හිතන්නේ ඒ චිත්තක්ෂණය අපිට ගන්න බෑ, අපිට නෑ, අරක නිසා නෑ, මේක නිසා නෑ කියලා. නමුත් මේ උපාදාන වගේ ගැඹුරු ධර්මයක් උනත් තුනී කරගන්න පුළුවන් නම් ඒක කෙරෙන්නේ ක්ෂණ ක්ෂණ වශයෙන් නම් අපි කිසිම චිත්තක්ෂණයක් මේ සතිය වඩන්න බෑ අප්‍රමාදී වෙන්න බෑ කියලා පැහැර දාන පැහැරානිට නරකයි. අන්න ඒකත් සම්‍යක් දෘෂ්ටියක්. ඉතින් ඒකයි අපි මේ වගේ තැනකට එකතු වෙලා මේ බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් කරන්නේ. ඒ නිසා මේ කරන වැඩ කටයුතු නිසා දැනට තියෙන මේ සම්‍යක් දෘෂ්ටිය තව තවත් ඝන පහළ වේවා. තියෙන මේ තණ්හා වශයෙන් හෝ උපාදාන වශයෙන් තියෙන කෙලෙස් Tamanට ඉච්චර ලොකු අභියෝගයක් නොවි. ඒකට මූණ දීලා හරහා විනිවිදයයි මේ ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාටම සම්‍යක් දෘෂ්ටිය තව තවත් ඍජු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් වෙලාව 9යි 36යි. කෙසේ නමුත් මේ ඉදිරිපත් කරන ලද අදහස් වල මතින් හෝ වෙන කිව යුතු කළ යුතු ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සුළු වේලාවක් අරගනිමු. මේ ප්‍රශ්න සාකච්ඡාව වශයෙන් එහෙම නැත්නම් අපි දවසේ වැඩ නිම කිරීමේ අදහසින් පේන පෙන්නේ නැත්නම් පින් පැමිණීමේ ඥාතියින්ට පින් පැමිණීමෙන් අපේ પરමාර්ථ සීපත් කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිම කරමු කියලා මම යෝජනා කරනවා.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 ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපි අපගේ ප්‍රාර්ථනා ශීපත් කරගන්න ප්‍රාර්ථනාව ඍජු කරගන්න ආදාසින් හිමිනා පුඤ්ඤ කම්මේන ගාතාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිතං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.